ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්නතුනි හැම දිනම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් උතුරා බුදුරජාණන් වහන්සේගේ යතුම් සද්ධර්මයෙන් සල්පයක් ශ්‍රවණය කරගන්නට මේ ස්ථානයට පැමිණෙන්නට යෙදුනේ ඉතින් පෞගේ කාලයේ පුරාවට අපි විවිධ පරයයන් ඔස්සේ සාකච්ඡා කළා යම් යම් දහම් කොටස් අද දවස් අපි වෙන් කරලා තිබුණා ධ්‍යාන ගැන ටික කතා කරන්න කියලා. ඉතින් නමුත් ඒ අතරතුර අපිට තවත් සූත්‍රයක් පොඩ්ඩක් සාකච්ඡා කළොත් හොඳයි කියලා පොඩි යෝජනාවකුත් තිබුණා. ඉතින් ඒක නිසා සංයුක්ත නිකායේ එන අත්ථදීප සූත්‍රය කතා කළොත් හොඳයි කියන අදහස ආවා. ඒකට හේතුව තමයි මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ නම පනවන්නේ කාරණා තුනක්. අට්ඨකරා තීනි පදා සම්බුද්ධේන ප්‍රකාශිතා. අකුරු අටකින් යුක්ත පද තුනක් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරනවා. ඒ තමයි අනිච්ච දුක්ඛ අනාත්ම. එතකොට අනිච්ච කියලා කියනකොට අකුරු ටික ගණන් කරලා බැලුවොත් අකුරු 8ට වැඩි වෙනවා. නමුත් පාලියේ තියෙන ක්‍රමය තමයි බැඳි අකුරක් එකට ආවට පස්සේ පාලියේ තියෙන බැඳි අකුරු ක්‍රමයෙන් හල් කිරීම වෙනුවට අක්ෂර දෙකක් එකට එක ළඟින් බඳිනවා. බැඳි අකුරක් ගණන් ගන්නේ තනි අකුරක් හැටියට. අපි ප්‍රස්ථාර ගහන්නේ සංගීතයේදී ලඝු සහ ගුරු කියලා. එතකොට මේ ලොහු ගුරු ભેදේ වගේ තමයි පාලියේ ලොහු ගුරු ભેදය තියෙනවා. එතකොට බැඳි අකුරක් තියෙනකොට ඒක ගුරක් බවට පත් වෙනවා නැතිනම් තනි අකුරක් දීර්ඝයකින්තර ඒක ලඝුවක් බවට පත් වෙනවා එතකොට අනිච්ච කියනකොට එතන අකුරු එතකොට දුක්ඛ කියනකොට දෙකයි අනාත්ත කියනකොට තුනයි එතකොට අකුරු ඔය ක්‍රමයට අකුරු 8ක් පද 3ක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට විවරණය කරනවා පැහැදිලි කරනවා. මේ ධර්මතා ටික බුදුරජාණන් වහන්සේ නමක් හොයාගෙන පැහැදිලි කරන අර්ථයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ වැඩ හිටියක් නැතත් ලෝකෙ තුල පවතින යථාර්ථය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඒ ගැන විශේෂයෙන් ප්‍රකර්ශයෙන් දැකලා අවබෝධ කරගෙන අපිට දේශනා කරන එකයි විශේෂත්වය වෙන්නේ සාමාන්‍ය විශේෂයට ගෝචර නොවන ධර්මයක් නිසා. එතකොට ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන මේ ශාසනයේ සම්පූර්ණම වැය වෙලා තියෙන්නේ අන්න ඔය කාරණා තුන පදනම් කරගෙන ඔය කරුණු තුන පැහැදිලි කරලා දෙන්න. ඔය ටික නොදන්නාකම නිසා තමයි මේ සත්වයා අනන්ත අප්‍රමාණ සසර ගමනක සැරිසරන්න හේතුව නැතිනම් අවිද්‍යාව කියන දේ පදනම් වෙලා තියෙන ඔය කාරණා ටික නොදන්නාකම මත. ඒක නිසා අපිට ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඔය ලක්ෂණ තුන නැතිනම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන ලක්ෂණ තුන අපිට විමසලා බලන්න සිද්ධ වෙනවා. මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ලක්ෂණ තුන ශාසනයේ හරයක්. හරයක් කියලා කියන්නේ ශාසනයේ තියෙන ශක්තිමත් බව රඳාපවතින්නේ ඔය අරටුව හරය මත. කොතකින්ද අනිත්‍ය පනවන්නේ කොතකින්ද දුක පනවන්නේ කොතකින්ද අනාත්මය පනවන්නේ ওই ලක්ෂණ ටික මත තමයි මේ ශාසනයේ ස්වකහාත ස්වකහාත ශාසනයක්ද දුරක්හාත මනමින් නොදෙසන ලද ශාසනයක්ද කියන එක විස්තර කරන්න වෙන්නේ. එතකොට මේ අත්තදීප සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා ධම්මදීපා ධම්ම සරණා අනඤ්‍ය සරණා මහණෙනි තමා තමාට පිහිට කොට වාසය කරන්න අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා තමා තමාට පිහිට කොට තමා තමාට සරණ කොට වාසය කරන්න අනඤ්‍ය සරණා වෙන කෙනෙක් නෙමෙයි. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණා අනඤ්‍ය සරණ. මහණෙනි ධර්මය තමා තමාට පිළිසරණ කොට වාසය කරන්න සරණ කොට වාසය කරන්න අනඤ්‍ය සරණා අනිත් දේවල් සරණ කොට වාසය කරන්න එපා. අත්ථ දීපානම් භික්කවේ විහෙරතං අත්ථ සරණානං අනඤ්‍ය සරණානං යෝනියේව උපපරික්කිතබ්බා කිං යාතිකා ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස් උපායාසා කිං පහෝතිගාති මේ තමා තමාට පිහිටකොට තමා තමාට පිළිසරණකොට වාසය කරන සත්වයෝ විසින් පිරිසිඳ දැකිය යුතු එහෙම නැතිනම් මෙනෙහි කළ යුතු ධර්මතා ටිකක් තියෙනවා ඒ තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කුමක් නිධාන කොටගෙන කුමක් ප්‍රභව කොට කුමක් ಜಾති කරගෙනද තියෙන මොකෙන්ද ඔය ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ටික හැදුනේ හටගත්තේ කියලා එතකොට මෙන්න මේ මේක හොයලා බලන්න කිව්වා ධර්මයේ පිහිට කොටගෙන ඉන්න ධර්මයේ පිළිසරණ කරගෙන ඉන්න කෙනා විසින් ඒ හොයන කෙනාට ඉද බික්කවේ අසුතවා පුතුජනෝ අසෘතවත් පෘතජ්ජනය අපි කතා කරලා තියෙන අසෘතවත් පෘතජ්ජනය පනවන්නේ කොතනින්ද කියලා ශ්‍රුතවත් භාවයක් නැහැ ධර්මය අහලා ධර්මය දන්නේ නැහැ එයාගේ ලක්ෂණය තමයි අරියාණං අදස්සාවේ ආර්යව දැකලා අරිය ධම්මස්ස අකෝ විදෝ ආර්ය ධර්මයේහි දක්ෂක් නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ ආර්ය ධර්මයේහි හික්මිලක් නැහැ. සප්පුරුෂාණං අදස්සාවේ සප්පුරුෂ ධම්මස්ස අකෝ විදෝ සප්පුරුෂ ධම්මේ අවිනීතෝ. එතකොට ওই ටික අරගෙන සමහර විට ලෝකෙ තුල මතයක් තියෙනවා අසෘතවත් පෘතජ්ජනය කියලා කියනකොට මේ පෘතජ්ජන පුද්ගලයායි ආර්ය කියලා කියනකොට නැතිනම් මේ ශාසනයේ ශ්‍රුතවත් කෙනෙක් කියලා කියනකොට ඒ කෙනා යටත් පිරිස සෝවාන් ඵලයටවත් පත් වෙන කෙනෙක් කියලා අදහසක්. නමුත් එහෙම බෙදීමක් බෙදන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හේතුව සත්පුරුෂ ධර්මයේ යමෙක් දැනගත්තා නම් එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. මොකද කල්යාණ මිත්‍ර පුතඥන අසෘතවත් පුතඥන කියලා පුතඥයන කොටස් දෙකකට බෙදෙනවා. අසෘතවත් පුතඥයාගේ ලක්ෂණ ටික තමයි මේ ටික. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා ශ්‍රුතවත් කල්යාණ මිත්‍ර පුතඥෙක් ඉන්නවා. එයා හොඳට අහලා තියෙනවා. එයා හොඳට මග වඩනවා. දැන් බෝසතාණන් වහන්සේ නමක් යම් ශාසනයක පැවිදි වුණොත් මහා ප්‍රඥාව හිටියොත් ඒ කෙනාට කියන්නේ අසුතවත් පුතජිනෙක් කියලා. එයාට පුළුවන් තව කෙනෙකුට දහම කියලා දීලා අනිත් අයට දහම අවබෝධ කරවන්න. එයා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක්. ඒක නිසා මේ ශාසනය බෙදන්නේ නැහැ. මේ ශාසනය පටන් ගන්න සෝවාන් ඵලයෙන් කියලා බෙදන්නේ නැහැ. එහෙම වුණොත් මේ ශාසනය පිහිට පිළිසරණ නැතුව යනවා අනිකුත් අයට. ධර්ම අවබෝධ කරගන්න බැරි වුණොත් එයාට මේ ශාසනය පිහිටා සිටින්න තැනක් නැහැ. එතකොට ඉන්ද්‍රිය ධර්ම ටික වැඩුන් නැති වුණොත් එයාට මේ ශාසනය පිහිටා සිටින්න තැනක් නැහැ. එතකොට එයා අසෘතවත් කියන්නේ නැහැ. එයා ශ්‍රුතවත් ධර්මයේ දන්නෝ ධර්මයේ ඉගෙනගෙන තියෙනවා. හැබැයි තාම තමා තුළ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ධර්ම අවබෝධ කරගන්නේ නැහැ. එතකොට මේ අසෘතවත් පුතඥය අරියාණන් අදස්සාවේ යාගේ ස්වභාවය ආර්යව දැක්කේ නැහැ. අකෝවිදෝ ඉගෙන ගත්තෙත් නැහැ. අවිනිතෝ ඉක්මුණෙත් නැහැ. සත්පුරුෂ ධර්මයේත් එහෙමයි. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං සමනුපස්සති අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං. එතකොට රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්ම වශයෙන් දකිනවා. රූපය ආත්ම වශයෙන් දකිනවා කියලා කියනකොට රූපය පුද්ගල භව වශයෙන් පුද්ගල භාවයෙන් අරගන්න එකට කියනවා රූපං අත්තතෝ සමනුපස්සති කියලා. එතකොට ඕකත් යම් යම් මතභේදයන්ට තුඩු දුන්න කාරණයක්. අත්තතෝ සමනුපස්සති කියනකොට කියනවා ආත්ම ගන්න එපා අර්ථ වශයෙන් සාර වශයෙන් ගන්න එපා කියන එකයි කියන්නේ කියලා. එතකොට මොකද ආත්ම කියන වචනේ සංස්කෘත භාෂාවෙන් මිදිලා එන දෙයක්. ආත්ම අත් සංස්කෘත වචනේ ආත්ම පාලි වචනේ අත්. එතකොට යමිලු තෙකුල කියලා භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ යමුළු යමෙලු තෙකුල කියන හාමුදුරු දෙනම බ්‍රාහ්මණ ජාතික වික්ෂුන් දෙනම. මේ දෙන්නා බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වුණාට තාම ಜಾති අතර ගන්න බැරි වුණා. ඒ ಜಾති අතර ගන්න බැරි වුණ නිසා මේ දෙන්නා කියනවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දවසක් ස්වාමීනි මේ ශාසනය නොඑක් කුල වලින් ඇවිල්ලා නොඑක් ජාතීන් මහාන වෙනවා. ඒ ඒ අය ඒ ඒ ජාතීන්ගේ භාෂාවෙන් මේ ධහම ගැන විවරණය කරන්න උත්සාහවත් වෙනවා. ඒක නිසා මේක එහෙම කරලා බෑ. ඒක නිසා මේක වෛදික භාෂාවට නගමයි කියලා. වෛදිකය කියලා කිව්වේ සංස්කෘතයට සංස්කෘත භාෂාවට කලින් තිබුණු භාෂාව වෛදික භාෂාව. ඒ වෛද වෛදික භාෂාවෙන් තමයි වේද ග්‍රන්ථ තියෙන්නේ. වේද එක වෛදික. වේදයට අයත් භාෂාව වෛදික භාෂාව. ඊට පස්සේ ඒ වෛදික භාෂාවෙම තවත් සකස් වන පියවරක් තමයි දේවනාගරී සංස්කෘත කියලා කියන්නේ. දෙවියෝ කතා කරන භාෂාව කියලා ඒගොල්ලෝ සම්මත කරලා තියෙන්නේ සංස්කෘත කියලා සකස් කරන ලද. ඒ භාෂාව හරියට සකස් කරපු භාෂාවක්. මම හිතන්නේ ලෝකයේ හොඳම ව්‍යාකරණ තියෙන භාෂාවක් සංස්කෘත භාෂාව. ඉගෙන ගන්න කෙනෙකුට බොහොම පහසුයි වගේම සංකීර්ණයි. බොහොම සරලව කියන්න පුළුවන් ව්‍යාකරණයක් බොහොම දක්ෂව හදපු ව්‍යාකරණ තියෙන භාෂාවක් තමයි සංස්කෘත භාෂාව කියලා කියන්නේ. ඒ සකස් කරපු භාෂාව සංස්කෘත සකස් කළ නිසා වෛදික භාෂාව කඩලා සකස් කළ නිසා සංස්කෘත කිව්වා. අර හාමුදුරු දෙන මැකුවේ වෛදික භාෂාවට නගන්න. මොකද වේද ග්‍රන්ථ ඒගොල්ලෝගේ පූජනීය ග්‍රන්ථ තිබුණේ වෛදික භාෂාවෙන්. ඒ භාෂාව ඒ කාලේ පහත් කුලයන්ට කතා කරන්න තහනම්. හදිසියේ වේද සූක්තයක් කිව්වොත් ඒගොල්ලෝගේ සූක්ත කියලා කොටස් තියෙන අපි සූත්‍ර කියනවා වගේ ඒගොල්ලෝ සූක්ත. ඒගොල්ලෝගේ පාඨ තිබුණා ධර්ම පාඨ. ඒ ධර්ම පාඨය පහත් කුලයක කෙනෙක් කිව්වොත් එහෙම දිව කපනවා. එහෙම තමයි ඒගොල්ලෝ මේ භාෂාව රැකගෙන ගියේ. තව කෙනෙකුට ඒක කියන්න අයිතියක් නැහැ පහත් කුලයක කෙනෙකුට. මේ යමනුත් එකුල භික්ෂුන් වහන්සේලා දෙනම හැදුවේ මේ බුදුදහම අර වෛදික භාෂාවට නගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේකට නිග්‍රහ කළා මේ හිස් පුරුෂය කොහොමද මේ ධහම වෛදික භාෂාවට නගන්න හදන්නේ? ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒක නිසා සකාය නිරුක්තියෙන් ධහම තියන්න අනුදෙනව දානවා. මේ ධහම තියෙන සකාය නිරුක්තිය සකාය නිරුක්තිය කියලා කිව්වේ තම තමන්ගේ ඒ නිරුක්ති භාෂාවෙන් තම තමන්ගේ අර්ථ විවරණය ඔස්සේ මූල භාෂාව මාගදී භාෂාව මාගදී භාෂාවට අනුව ඒ ඒ දහම් පරයයන්ගෙන් ඒ දහම ඉගෙන ගත්තට කමක් නැහැ කියලා. පාත්‍රයට කියනනම් විසිගානන්ද කුහෙද පෙන්හලා ඇතැම් දේශවල පත්ත කියනවා. මේ විදිහට මේ මේ දේශවල මේක හඳුන්වන්න මේ වගේ නම් යොදනවා. ඉතින් මේක ගැටලුවක් නෙමෙයි එකම දේ නම් හඳුන්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. හැබැයි මූල භාෂාව හැටියට පෙන්වනවා මාගදී භාෂාව. එතකොට මේ මාගදී භාෂාවේ තමයි අත්ත කියන වචනේ එන්නේ. පාලි කියලා අපි කියන්නේ. ආත්ම කියන වචනේ එන්නේ සංස්කෘත භාෂාවේ. එතකොට මේ අත්ත සහ ආත්ම කියන වචන දෙක මේ ධර්මයේ විවරණය කරනකොට බොහොම විශේෂ වචන දෙකක් විශේෂ වචන දෙකක් කියලා කිව්වේ අර්ථ කියන වචනේ ආත්ම කියන වචනේ දෙකම ඇත්තට මේ දෙන්න එකම අර්ථේ නමුත් අද දෙකට කඩන්න හැදුවට අර්ථ කියලා කියනවා අර්ථ වශයෙන් ගන්නවට අත්ථ කියලා මහ ප්‍රාණ තයන් මේ දෙනවා අර්ථවත් කියන එකට සාරයක් කියන එකට ඒ අත්ථ කියන එක යොදලා අත්ථ කියන නිකන් දන්තජ නයන්නයි අර තයනුත යන්නයි තියෙන්නේ. තයන්න වගේ ලියන තයන්නයි දන්තජ නිකන් සාමාන්‍ය අපි ලියන තයන්නයි. අර තයන්න වගේ ලියන එක යෙදුනට පස්සේ අත්ථ වෙනවා. එතකොට ඒක අර්ථ වෙනවා. දන්තජ තයන යෙදුනහම අත්ථ වෙනවා. අත්ථ කියන එකයි අත්ථ කියන එකයි දෙකක්. දැන් සත්තු කියන්නේ සතුරට. සත්තු කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේට. නමාමි සත්තුනෝ පාදං කිව්ව සතුරගේ පාදයක වඳිනවා. නමාමි සත්තුනෝ පාදං කිව්ව ශාස්ත්‍රුන් වහන්සේගේ පා වඳිනවා. එතකොට ඒ වගේ pāli භාෂාව කියන එක අක්ෂරවලිනුත් අර්ථ විපරීත වෙන්න පුළුවන් භාෂාවක්. ඒක නිසා විනය කර්මාදිය කරනකොට හරියට අකුරු උච්චාරණය කරන්න කියනවා. ඒක අපේ සාම්ප්‍රදායික දිගින් දිගටම පරම්පරාපරිකව ආපු දෙයක්. දැන් බික්ඛු කිව්වොත් එක භික්ෂුවක්. යෝපන බික්ඛු කිව්වොත් එක්කෙනයි. යෝපන බික්ඛු කියලා පොඩ්ඩක් ඕක ඇදුනොත් එහෙම යම් භික්ෂුන් වහන්සේලා වෙනවා. එතකොට දැන් යම් භික්ෂුන් වහන්සේලා කියපු ගමන් ඔන්න අර්ථය වෙනස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපදේ නෙමෙයි කියලා තියෙන්නේ අපි හදාගත්ත ශික්ෂාපදයක්. එතකොට ඒ විනය කර්මය සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒක නිසා මේ බොහොම අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියන pāli භාෂාවේ බොහොම ගැඹුරට හිතලා තියෙනවා අද බොහෝ දෙනෙක් මේක අතහරින්න හැදුවට ධර්මදර විනේදර පරම්පරාවල වික්ෂුන් වහන්සේ මේ ගැන තාමත් සැලකිල්ලක් දක්වනවා. සමහර වෙලාවට මේ පුංචි විනේ වාක්‍ය ඡේදයක් කියන්න පැයක් දෙකක් යනවා. ඒ මේ හැම අකුරක්ම උච්චාරණය කළා හරියට කියන්න ගියාට පස්සේ. වැරදුනොත් ඒක ආයෙ නතර කරලා ආයෙ මුල ඉඳන් කියනවා. ඒ වගේ ක්‍රම තියෙනවා ඉතින් ඒවා යන්නේ නැති නිසා සමාජයේට සමාජයේ ඇතැම් භික්ෂුන් වහන්සේලා දන්නේ නැහැ, ගිහි අය දන්නේ නැහැ. එතකොට මේ අත්ත සහ අත්හ කියලා විවරණය කරනකොට කෙනෙක් කියනවා මේ කියන්නේ සාර වශයෙන් ගන්න එපා කියන එක කෙනෙක් කියනවා ආත්ම වශයෙන් ගන්න එපා කියන එක. දැන් එතකොට මේ අත්ත සහ සාර වශයෙන් සාර වශයෙන් ආත්ම සහ සාර වශයෙන් කියන අර්ථ දෙකම යෙදෙන තැන් දෙකක් තියෙනවා. ඒ තමයි දැන් අපි කතා කරා රූපං අත්තතෝ සමනපස්සති. එතකොට එකාර්ථයක් තමයි රූපය සාරයක් වශයෙන් ගන්න එපා. අනිත් අර්ථය තමයි රූපය ආත්ම වශයෙන් ගන්න එපා. මොන දෙකක් තියෙනවා රූපය සාර වශයෙන් ගන්න එපා කියලා එකක් තියෙනවා. එකක් තියෙනවා රූපය ආත්ම වශයෙන් ගන්න එපා කියලා. දැන් රූපං අත්තතෝ සමනුපස්සති කියන එකෙන් කියන රූපය කෙනෙක් ආත්ම වශයෙන් ගන්නවා අනිත් වචනෙන් කියනවා නම් සාර වශයෙන් ගන්නවා. දැන් රූපය සාර වශයෙන් ගන්නවා කියලා කියනකොට දැන් ඔගොල්ලන්ට දීලා තියෙන රාමුව මේ වෙලාවේ ප්‍රයෝජනෙට ගන්න වෙනවා. අපි කතා කරලා තියෙන චතුරාර්ය සත්‍ය කතා කළා රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනකොට රූපය ආත්ම වශයෙන් දකිනවා කියලා කියනකොට මේ කතා කරන්නේ මොන සත්‍යද? රූපං අත්තතෝ සමනුපස්සති කියනකොට මේ කතා කරන්නේ සමුදය සත්‍යය. රූපය කියන එක දුක්ඛ සත්‍යයටයි තිබෙන්නේ. රූපං අත්තතෝ සමනුපස්සති කියනකොට මේ කතා කරන්නේ සමුදය සත්‍යයට අදාළ දේ. එතකොට සමුදය සහ සමුදය සත්‍ය කියලා අපි දෙකට බෙදුවා. සමුදයයි සමුදය සත්‍යයි. මම හිතන්නේ ඔක්කොම සම්බන්ධ වුණාය නේද ඉන්නේ. එතකොට සමුදය සහ සමුදය සත්‍ය කියලා දෙකට බෙදුවට පස්සේ සමුදය කිව්ව මොකටද මේ මේසෙට තණ්හාවයි නම් මේසෙට ආසයි නම් මේසෙට කරන ආසාව සමුදේ. ඒ වගේම මේසය කියලා ඇති වුනේ නොදන්නා කම මත අපි මේසය කියන දේ හදාගත්තේ මේ පැත්තේ ඇති ස්කන්ධ ධර්මතා ටිකක් පදනම් කරගෙන ස්කන්ධ ටික මත ඇති කරගත්ත දේ කියලා කිව්වා. එතකොට දැන් සමුදේ සත්‍ය සහ සමුදේ දැන් රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනකොට රූපය ආත්ම වශයෙන් දකිනවා කියලා කියනකොට මේ සමුදේ සත්‍ය කියලා කිව්වේ සමුදේ නෙමෙයි කියලා කිව්වේ. සමුදේ නම් මේසේ ආත්ම වශයෙන් දකින්න දෙයක්. දැන් සාර වශයෙන් දකින්නේ අපි මොකද්ද? බාහිර ඇති දේ සාර වශයෙන් දකිනවා. එතකොට ඔගොල්ලෝ මේසෙද සාර වශයෙන් ඔගොල්ලෝ මේසෙද සාර වශයෙන් අද හිතන්නේ නැතිනම් උපාදානස්කන්ධයේද සාර වශයෙන් හිතන්නේ. ඇත්ත කතාව උපාදානස්කන්ධය වුණාට උපාදානස්කන්ධයේද අහුවෙන්නේ මේසෙද අහුවෙන්නේ. මේසෙයි අහුවෙන්නේ. එතකොට අද අපිට තියෙන්නේ සමුදේ යෙදෙන තැන ගැන විතරයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. සමුදේ සත්‍ය අපිට යෙදෙන තැන පේන්නේ සමුදය ප්‍රකටයි සමුදය සත්‍ය ප්‍රකට නැහැ. ඒක තමයි එතන තියෙන කතාව. සමුදය ප්‍රකටයි සමුදය සත්‍ය ප්‍රකට නැහැ. එතකොට රූපේ සාර වශයෙන් ගන්න එපා කියනකොට මොන රූපෙද? ඔය කතා කරන්නේ. දැන් ඔබ සාර වශයෙන් අත්ත කියන එක සාරවත් දෙයක් කියලා ගත්තොත් මොන රූපයේද ඔය සාර වශයෙන් ගන්න එපා කියන්නේ? එතකොට මේ බාහිර තියෙන රූපය සාර වශයෙන් ගන්න එපා කියනවා. එතකොට මේ කතා කරන්නේ පරණ තැටියම නෙමෙයිද දැන් මේ රූපේ අනිත්‍ය බලන්න එපා කියලා කොච්චරවත් කියලා මේසේ කැඩෙන බිඳෙන එක කොහොමත් ලෝකේ ඔක්කොම දකින දේ මේක අනිත්‍යයි කියන එක කවුරුත් දන්නවා. මේ අනිත්‍ය කියන දේ කාටත් ගෝචරයි. ඒකම නෙමෙයිද මේ වෙන විදිහකට අරගෙන සාර වශයෙන් ගන්න එපා කියලා කියන්නේ. මේක සාරවත් දෙයක් හැටියට ගන්න එපා කියලා කියනවා. එතකොට දැන් රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනකොට රූපය සාර සාර වශයෙන් ගන්න එපා කියන අර්ථය ගත්තොත් එහෙම ඔය කතා කරලා තියෙන මොන රූපෙද? බාහිර තියෙන රූපය. එතකොට මේ සමුදේ නෙමෙයිද? එතකොට සමුදේ බොරුව මත පදනම් වෙච්ච දෙය. ඔය කතා කරන්නේ ඇති රූපේ මත. මේසේ පසකින් තැබේවා එළියේ රූපය තියනවා කියලා තියෙන තියෙන හැටියට ගන්න රූපිනෝ සාර වශයෙන් ගන්නේ. එතකොට රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනකොට රූපය සාර වශයෙන් දකිනවා කියලා සාරවත්යක් කියලා ගන්නවා කියලා කියනකොට මේ කියන්නේ තියෙන දේ සාරවත් දෙයක් කියලා තියෙන දේම බොරුවක් වෙනකොට තියනවා කියලා හිතන කමම බොරුවක් වෙනකොට තියෙන දේ සාරයි කියලා හිතන කම ඇත්තක් වෙයි කියලා හිතනවා. ඒකත් සම්පූර්ණ බොරුව මත පදනම් වෙච්ච දෙයක්. ඒක නිසා සමුදය කියන එක කවදාවත් සමුදය සත්‍ය වෙන්නේ නැහැ කිව්වා. සමුදය සමුදය සත්‍ය වෙන්නේ නැහැ කිව්වා. හැබැයි සමුදය සත්‍ය ප්‍රහාණ නොකර දුක ප්‍රහාණ දුක පිරිසින දැකීම කවදාවත් වෙන්නේ නැහැ. ඒක නිසා ඔය සමුදය දැක්කයි කියලා ඔයගොල්ලෝ හිතනවද දුක දුක්ඛ සත්‍ය ප්‍රහාණ වෙයි පිරිසින දකි කියලා. කවදාවත් දුක්ඛ සත්‍ය පිළිසින දකින්න බෑ මේ ලොකු ගැඹුරු අර්ථයකින් කියන්නේ මේ කාරණා. එතකොට ඔගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ කාරණාව කියනකොට අත්තතෝ සමනුපස්සති කියනකොට මේ අර්ථ වශයෙන් ගන්නකොටම භවයේ සකස් වෙලා ඉවරයි කියන එක. ඇති බවට ගත්ත දේ සාර වශයෙන් ගන්න එපා කියනකොට ඕගොල්ලන්ට ඇති බව නැති කරන්න පුළුවන් ඇති වෙන බව නූපදවා ඉන්න පුළුවන් වෙයිද ඒ නෝනේ ඇති දේ සාර වශයෙන් නොගෙන හිටියයි කියලා ඕගොල්ලන්ට ඇති වෙන බව නූපදවා ඉන්න පුළුවන් ඊට ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ එතකොට මේ අර්ථයේ ඊට වැඩිය එහා ගියපු අර්ථයක් දෙන්න වෙනවා මෙතෙන්ට රූපං අත්තතෝ සමනුපස්සිත කියලා කියනකොට අන්න ඒ අර්ථයට තමයි කියන්නේ මේක ආත්ම වශයෙන් ගන්න එපා කියන එකමයි බුදුරජාණන් වහන්සේගේ අර්ථය උනේ කියලා. ඇයි එක තැනකදී අත්ත කියනකොට ආත්ම කියනවා අනිත් තැනකදී අත්ත කියනකොට සාරයි කියන්න හදනවා. මම ඔකට කියන්නේ කන්න ඕන වුණාම තල ගෝයා කබර ගෝයා වෙන්නේ නැහැ කියලා. ඒ තමන්ගේ දේ කියන්න ඕන වුණකොට සමහර කෙනෙකුට අත්ත කියන එක සාර වෙනවා තම තවත් කෙනෙකුට ගියාම අත්ත කියන එක ආත්ම වෙනවා. දැන් එතකොට අත්තදීපා භික්කවේ විහෙරත අත්ත සරණා කියනකොට එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වේ රූපේ සාර වශයෙන් අරගෙන ඉන්නේ කියලාද? අත්තදීපා භික්කවේ විහෙරත අත්ත සරණා. ඒක තමා පිහිටකොට තමා පිළිසරණ කොට ඉන්න මේ ධහම තමා තුළ උපද්දගත යුතු දෙයක් කියන හතාවෙන් කිව්වේ. එතකොට දැන් රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනකොට රූපය ආත්ම වශයෙන් ගන්න එපා කියනකොට ලොකු ධර්මතාවයක් තියෙනවා. ඇයි රූපය ආත්ම වශයෙන් ගන්න එපා කිව්වේ? අපිට බෙදලා පෙන්වන්න වෙන මොන රූපෙද ආත්ම වශයෙන් ගන්න එපා කියන්නේ. නැතිනම් රූපං අත්තතෝ සමනුපස්සති අපි මොන රූපෙද ආත්ම වශයෙන් අරගෙන තියෙන්නේ. අපිට හැම වෙලාවකදීම මේ මොහොතේ ඇති වෙන ධර්මතාවයේ පිළිබඳව ආත්ම සංකල්පය හදලා ඉඳලා තියෙන්නේ Taman තුල ඇති කරගන්න ධර්මතාවයකින්. ඇත්තටම අපි මේ මොහොතේ හදාගත්ත දේනේ විඳින්නේ. ඇහැට පෙනෙන සටහන විඳින අපිට කලින් දැකපු සටහන් ටිකක් සිහිපත් කරන ගතිය තිබුණේ කොහෙද? අපේ මනසේ තිබුණ ඒ ගතිය. එතකොට දැන් ඕක අතීතාන්තේ නෙමෙයිද? අතීතාන්තේ. එතකොට අපි මේ කියන්නේ කලින් හිටපු බව නෙමෙයිද අපි. ඊයේ දැකපු දෙයක් ගැන අද ඕගොල්ලන්ට පුළුවන් මෙතන ඇවිල්ලා කතා කරන්න. ඒකෙන් ඕගොල්ලෝ කියනවා මම ඊයේ ජීවත් වුණා කියලා. මම ඊයේ එතන හිටියා කියලා. ඕගොල්ලෝ එතන හිටියා කියන එකට කියන්න තියෙන සාධකයේ සාක්ෂිය තමයි එතන විස්තර ටික ඇවිල්ලා කියන එක. එතකොට හැම වෙලාවකදීම ඒ කතා කරලා තියෙන්නේ තමන්ගේ ලක්ෂණ ටික තමන් හිතිය බවට ගත්ත ආත්ම සංඥාව ආත්ම සංකල්පය. එතකොට ඇත්තටම දැන් මේ මොහොතේ පෙනෙන්නේ ඕගොල්ලොන්ට වර්තමාන එක රූපයක්. වටාපත කියන්නේ වටාපත නම් මේ රූප සටහන යහට ආවේ වටාපතාවේ නැහැනේ අපි හැමදෙම කතා කරනවා වගේ. අනාත්ම වර්ණ සටහන කාලෝකයක් ඇහැට වැටුණු තැනක අපි දැනගත්තේ මෙහි ගොඩනගාගත්ත වටාපත කියන ටික. එතකොට වටාපත කියන එක සම්පූර්ණම අපිට ඇති වුණු ආත්ම සංකල්පයක්. ඇයි? ඔගොල්ලෝ මේ වටාපත කියන එකෙන් නොකිය කියනවා කලින් ඕගොල්ලෝ වටාපත කියන එකක් දැනගෙන හිටිය කියලා. ඒ දැනගෙන හිටපු වටාපත තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. එතකොට මේ කලින් හිටපු ඕගොල්ලෝ තමයි මේ වටාපත මෙතින්නේ. දැන් මේ පවතින ආත්ම සංකල්පයක් නෙමෙයිද තියෙන්නේ. මේ පවතින ආත්ම සංකල්පයක් එක දිගට තියෙන්නේ. ඔගොල්ලෝ වටාපත විඳගෙන වටාපත හඳුනන්න පුළුවන් කියන එක තුල. හැම වෙලාවකදීම රූපයයි රූප උපාදානස්කන්ධයයි දෙකට බෙදා ගන්න වෙනවා. රූපස්කන්ධය සහ රූපෝපාදානස්කන්ධය. රූපස්කන්ධේ ලක්ෂණය චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානම් උපාදාය රූපං. ඔච්චරයි රූපස්කන්ධය. එතකොට රූප උපාදානස්කන්ධේ ලක්ෂණය. ඔගොල්ලන්ට යම් තාක් නිමිති තියෙනවා නම් ඒ ඔක්කොම රූප උපාදානස්කන්ධයට දාලා ගන්න. ගස්කල්, ගෙවල්, දොරවල්, මිනිස්සු, යාන වාහන ඕන තරමක් මතක් කරගන්න පුළුවන් නම් ඒ ඔක්කොම උපාදාන ස්කන්ධය. රූපස්කන්ධේ ලක්ෂණේ චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානම් උපාදාය රූපං. එච්චරයි රූපස්කන්ධේ ලක්ෂණය. එතකොට චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානම් උපාදාය රූපං කියනකොට කෙනෙක් ඉක්මනට වැටෙන තැනක් තමයි සතර මහා ධාතු රූපේ එළියේ තියනවා කියනවා. මේකනේ රූපස්කන්ධය කියන්නේ. රූපස්කන්ධයේ එළියේ තියනවා කියලා හිතන කම. එහෙම කියන්නේ නැහැ. සතර මහා ධාතු රූපය එළියේ තියනවායි කියලා කියන්නේ මොන පදනමෙන්ද? ඇහැට රූපයක් ගැටෙනකොට මේ වර්ණ සතහන ඇහැට පතිත වුණාට පස්සේ අපි දැනගත්තේ වර්ණ සටහන ආරම්භය ඇති මෙහි උපද්දගත්තු ධර්මතා ටික. එහෙමනේ. එතකොට දැන් මෙහි ඇති කරගත්ත ඒ ධර්මතා ටික හැම වෙලාවකදීම උපාදානස්කන්ධයයි මේක ඇති වෙන්න හේතු වුණ වර්ණ සටහන පැත්ත රූපස්කන්ධයයි. දැන් ඔය රූපස්කන්ධයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක නෙමෙයිද මෙහි ඇති වුණු ධර්මතා ටික ඇති වුණේ. අර ටික ඉතුරු නැතුවම නැති වෙලා ගියපු තැනක මෙහෙ හැදුනේ. එතකොට දැන් මොන රූපෙද ඔයගොල්ලෝ පඨවි ආපෝතේ ජීවායෝ කියලා කතා කරන්න හදන්නේ? මොන ස්කන්ධෙද? අපිට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා පණවන්නේ ස්කන්ධ ටිකක් නැතුව යනවා. රූපස්කන්ධයක් වෙනම නැතුව යනවා. මේ කතා කරන්නේ මේ පැත්තේ ඉඳලා. ඔගොල්ලන්ට මේ කෝප්පෙට එහා පැත්තේ ඉඳලා කතා කරොත් ඔගොල්ලන්ට කෝප්පේ නිසා මාව වැහෙනවා. මේ පැත්තේ ඉඳලා කතා කළොත් මෙහි කාරණා ටික දකිනකොට ඔගොල්ලෝ කෝප්පේ වෙනවා. මේ කතා කරන්නේ මේ පැත්තේ ඉඳලා. සමහර විට කෙනෙක් ගන්නෙ මේ පැත්තේ ඉඳලා. එතකොට අහනවා කෝප්පේ එතකොට ඇත්තෙම නැද්ද කියලා. මේ කතා කරන්නේ කෝප්පේ පැත්තේ නෙමෙයි මේ පැත්තේ දෙන ධර්මතා ටික. එතකොට මෙහි ඇති ධර්මතා ටික නිසා හැම වෙලාවකදී මෙයාට කෝපේ පණවන්න තැනක් නැති වෙනවා. ඇයි කෝපේ පණවන්න තැනක් නැති වෙලා කිව්වේ? වර්ණ සටහන ඉතුරු නැතුව නිරුද්ධ වෙච්ච කාරණාව නම් වර්ණ සටහන නිරුද්ධ වුණ තැනක කොහෙද කොහේ ඇති කෝපෙද දැන් ওই පණවන්න හදන්නේ? එතකොට අතීතාන්ති තුල රැස් කරගත්ත සංඛාරයේ දොය කෝප්පෙුනේ. ඒකත් ඉතුරු නැතුව නිරුද්ධ වෙන දේ නම් එයාට කෝප්පේ පණවන්න තැනක් නැති වෙලා. මේකෙන් කියන්නේ කෝප්පේ නැහැ කියලා. මේකෙන් කියන්නේ එකම එක දෙයයි අවිද්‍යාව මත හදාගත්ත කෝප්පේ ඇති වුණ හැටි සහ කෝප්පේ නිරෝධ වුණ හැටි. කෙනෙක් කියනවා මේ කියන්නේ නැති වෙන දේ කියලා. මොකද මේ සූත්‍රයේ තෝරගන්න ප්‍රධානම හේතුව උනේත් ඒක. යම් කාරණා ටිකක් කතා කරන්න ගිහිල්ලා මට කිව්වා අත්දීප සූත්‍රය බලන්න කියලා. මම කොහොමද අත්දීප සූත්‍රය බලලා තියෙනවා කියලා. ඒ අත්දීප සූත්‍රය තියෙනවා කෝ ආත්මේ සාර වශයෙන් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සාර වශයෙන් නොගත යුතුයි කියන එක අත්දීප සූත්‍රය තියෙනවා කෝ. ඉතින් මේ අර්ථය තමයි මේ බෙදන්න හදන්නේ. එතකොට හොඳයි දැන් ඕක සාර වශයෙන් ගන්න එපා කිව්වා කියමුකෝ. අත්තතෝ සමනුපස්සති ඔන්න රූපය ආත්ම වශයෙන් ගන්න එපා කිව්වා දැන් ඕක හොඳයි සාර වශයෙන් ගත්තයි කියන්නේ සාර වශයෙන් ගත්තා. ඊට පස්සේ රූපවන්තං වා අත්තානං සමනුපස්සති. දැන් අපි කතා කරන විදිහට නම් රූපවන්තං වා අත්තානං කියනකොට ආත්මය කියන එක රූප ඇත්තක් කොට හිතනවා. රූපවන්තං කියලා කියන්නේ රූපවත් කියලා. අත්තානං කියලා කියන්නේ ආත්මය. රූපවත් වූ ආත්මය දකිනවා. ඒ කියන්නේ රූපවත් වූ ආත්මය කියලා කියන්නේ මේ රූපයමයි ආත්මය. මේ ආත්මය තමයි මේ රූපවත් වෙලා තියෙන්නේ. මේ මම මේ ඉන්නේ මේ ආත්මවත් වූ රූපේ කියන එක මේ තියෙන්නේ. කියන හැඟීම. දැන් ඉස්සෙල්ලත් කිව්ව සාර වශයෙන් රූපේ රූපේ සාර වශයෙන් ගන්නවා කියලා දැන් රූපවන්තං වාත්තානම් කියනකොට මොකද්ද කියන්නේ? දැන් ආපහු කියන්නේ එතකොට මේ සාරවත් වූ ආත්මෙ ඉස්සෙල්ලක දැන් ආයේ සාරවත්වත් වූ ආත්මෙද කියන්නේ. ඒ රූපවන්තං වාත්තානම් කියනකොට දැන් ඉස්සෙල්ලා රූපවන් මේ රූපවත් ආත්මය ගැන කිව්වනේ ඉස්සෙල්ලා රූපං අත්තතෝ සමනුපස්සති සාර වශයෙන් ගන්න එපා කියලා. දැන් එතකොට සාර වශයෙන් ගන්න එපා කියලා කිව්වහම දැන් ආපහු කියන්නේ සාරවත් රූපේ කියලා දාපහු කියන්නේ. එතකොට ඒ අර්ථය යෙදෙන්නේ නැහැ. දැන් මේක පෙන්වන්න තරක් තියෙන අර අන්තිමේට ඔක්කොම පද ටිකෙන් කියලා තියෙන එකම දේ සාරේ සාරේ සාරේ කියන තැන. නමුත් මේ සක්කාය දිට්ඨිය යෙදෙන තැන් ටික මේ කියලා තියෙන්නේ. කෙනෙක් හිතනවා රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මය ලෙස කල්පනා කරනවා. රූපය කියන එකයි ආත්මය කියලා කල්පනා කරනවා. ඒ කියන්නේ මේ තියෙන රූපය මේ රූපය තමයි ආත්මය. එයා උච්ඡේදවාදයට යනවා මේකෙන් කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියාට පස්සේ ආය උපදින්න දෙයක් ඇත්තේ නැහැ. මේ රූපය ආත්මය. පටවිය පටවියට එකතු වෙන ආපෝ ආපෝට තේජෝ තේජෝට වායෝ වායෝට ඊට පස්සේ මරණින් මත්තේ ආය උපදින්නෙක් හෝ යන්නෙක් නැත. භෞතිකවාදී අද කතා කරනවා. අන්න මේ මරණව එතනින් ඉවරයි. එතකොට ඒ අසෘතවත් පෘතජනකම මොකද්ද? මේ රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්ම වශයෙන් දකිනවා. ඊට පස්සේ රූපවන්තං වාත්තාන සමනුපස්සති. ආත්ම වස්තු රූපේ දකිනවා කියනකොට ඒක වෙනස් තියෙනවා. රූපවත්තු ආත්මය දකිනවා කියනකොට ඒක වෙනස් තියෙනවා. මේ ආත්මය රූපවත්. දැන් අරකෙදි කිව්වේ රූපය ආත්මය කියන එක. රූපය ආත්මය දෙකම එකයි මේක බිඳුනහම නෑ යාට එනවා. හැබැයි මෙයාට ඒක එන්නේ නෑ. ඇයි මෙයා කියන්නේ රූපවන්තං වාත්තාන. මේ ආත්මේ රූපවත්. එතකොට මේ ආත්මේ රූපවත් වුණාට මේ රූපේ බිඳුනට තාම ආත්මය බිඳෙන්නේ නෑ. ආත්මය යන්න පුළුවන් තව තැනකට. ඒක නිසා රූපවන්තං වාත්තාන. අත්තනිවා රූපං ආත්මය කෙරෙහි තමයි මේ රූපය පිළිටලා තියෙන්නේ. රූපස්මින් අත්තාන. එතකොට ආත්මයෙහි රූපය රූපයෙහි ආත්මය. අරක ආත්මයෙහි රූපය මේක රූපයෙහි ආත්මය. ආත්මය කෙරෙහි රූපේ තියෙනවා රූපය කෙරෙහි ආත්මය තියෙනවා. මේක ඇතුලේ තමයි ආත්මය තියෙන්නේ. අපිට ඒකත් තියෙනවා. කෙනා ඉන්නේ මේක අස්සේ කියලා. එතකොට මෙන්න මේක තමයි ඇති වෙන දිට්ටි ටික. එතකොට තස්සතං රූපං විපරිණමති. එයාට ඒ රූපය විපරිණාමයටපත් වෙනවා අඤ්‍යතා හෝති වෙනස් වෙනවා තස්ස රූප විපරිණාම මඤ්ඤතා භාව උපජ්ජති සෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායස. ඒ රූපේ වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා එයාට එතකොට ඇති වෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස භාවය. එතකොට දැන් මේ කිව්වේ සාරවත් බවට ගත්ත නිසා මෙයාට දුකාව කියලා ගත්තා. රූපේ සාර වශයෙන් ගත්ත නිසා හරයක් ඇතිතයක් විදිහට ගත්ත නිසා දුකාව කියලා ගත්තොත්. එතකොට ඒ නගන තර්කෙම ඒකට විරුද්ධව යනවා. ඒ නගන තර්කෙම ඒකට විරුද්ධව යනවා කිව්වේ ඇයි? ඇයි එතන නගන තර්කය තමයි ඊට පස්සේ දැන් සාර වශයෙන් ගත්ත ඒ දේ වෙනස් වෙනකොට විපරිණාම වෙනකොටයි දුක එන්නේ කියන. ඒක කියන්නේ එතකොට සාර වශයෙන් ගත්ත ඒ දේ ලෝකේ හැමදේම වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට දුකයිද? එහෙනම් ඒක ඒගොල්ලෝගේ පැත්තටම අපහු දාන්නේ. දැන් සාරයක් හරයක් හැටියට අපිට හම්බෙන ලෝකේ ඕනම දෙයක්. දැන් මේ ලෝකේ දුකට කැමති සත්වයෝ ඉන්නවා. එහෙම නැද්ද? සමහර සත්වයෝ දුකට කැමතියි. දුකයි නමුත් දුකට කැමතියි. සමහර වෙලාවට යමක් ගැන හිත හිත දුක් වෙන්න කැමති බවක් තියෙනවා. එතකොට ඒ ගැන හිතන්න හිතන්න දුකයි නමුත් ඒ දුක විඳ විඳ ඉන්න කැමති ඒ දුකෙන් මිදෙන්න යනවට වඩා. එතකොට හැම වෙලාවකදීම එහෙම කාරණාවක් ලෝකේ තියෙනවා. එතකොට දැන් හැම වෙලාවකදීම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා කියන ටික දැන් මේ රූපය විපරිණාමයට පත් වෙනකොට සාර වශයෙන් ගත්ත දේ විපරිණාම වෙනකොට එනවා කියලා ඒකාන්ත වශයෙන් පනවන්න බැරි වෙනවා. හැම වෙලාවකදීම රූපේ සාර වශයෙන් හෝ අසාර වශයෙන් ගත්තොත් කොහෙන්ද කියලා එතකොට අපිට විමසන්න වෙන්නේ ඊළඟට. ඔය සාරවත් බව කොහෙද තිබ්බේ? රූපේ සාරවත් කියලා හිතනකම කොහෙද තිබුණේ? ඒකත් මනසෙන් පනවගත්ත දෙයක්. නැතිනම් ලෝකේ සරූප නිසරූප ලෝකෙ තිබුණේ නැහැනේ. එතකොට මොකක් ඇතිකල්ලිද ඔය සරූප නිසරූප පනවගත්තේ? අතීතාන්තයේ ඇතිකල්ලි නෙමෙයිද සරු රූප නිසරු රූප පනෝගෙන තියෙන්නේ. ඔගලොන්ට තව අවුරුදු 100කින් පස්සේ මේ ලෝකෙට එනවා මේ පිටසක්වල ජීවියෙක්. ඒ ජීවියා ඔගොල්ලන්ට සරු දෙයක් වශයෙන් හිතන්න පුළුවන්ද නිසරු දෙයක් වශයෙන් හිතන්න පුළුවන්ද? නිසරු තාම ඇවිල්ලා නැහැ දන්නේ කවුද දන්නේ ඇවිල්ලා උදව්වක් කළා ඒකද අපි නොදන්න දෙයක් කොහොමද අපි සරු වශයෙන් හෝ નિසරු වශයෙන් තීරණය කරන්නේ අපි හොඳයි කියලා ඇලෙන්න හේතුව තියෙන්නේ අපි දන්න රූපේ නෙමෙයිද අපි දන්න රූපේ. එතකොට ওই දන්නකම අතීත අන්තෙන් ගෙනල්ලා දීපු දෙයක් නෙමෙයිද? අපි ওই දන්න දේ අතීත අන්තෙන් ගෙනල්ලා දීපු ටික. එතකොට ඔය සාර වශයෙන් ගන්න හදන සාරවත් දේ අතීත අන්තය තුල අපිට ගෙනල්ලා දෙන උරුම කරන එතකොට හැම වෙලාවකදීම අපි දන්න බව තුල ඔය සාරවත් බව අපිට පැහැදිලි කරන්නේ රූපය ආවේ අනාත්ම මට්ටමකින් නම් දිත්තේ දිත්තමත්තන් වලකින් නම් අලුත්ම විදිහටයි රූපේ හැම මොහොතකම අපි ඉස්සරහට ආවේ. හැබැයි ඒක හොඳද නරකද කියලා තීරණය කළේ අපේ මනස තුළ. ගිනි පැනෙල්ලෙන් ගුටි කාපු මිනිස්සයා කණාමැදිරිය එළියටත් දෙයයි කියනෝනේ. කණාමැදිරිය එළිය දකින්නකොට ගිනි පැනෙල්ල මතක් වෙන හින්දානේ. එහෙම නෙමෙයි. ඒ කතාව ඇත්තක් වුණොත් ඒ ඇයි එහෙම වෙන්නේ? කණාමැදිරි එළිය දකින්නකොට ගිනි පෙනෙල්ල මතක් වෙනවා. ඒක නිසා නෙමෙයිද? ඒක නිසායි. යම් විදිහකින් ඕක මතක් වුණේ නැත්තම් එයා කණාමැදිරි එළියට කවදාවත් බය වෙන්නේ නැහැ. මතක් වුණ නැත්තම් බය වෙන්නේ නැහැ. මතක් වුණොත් තමයි බය වෙන්නේ. අර කියන්නේ උපමාවකට සිහිය එළඹ සිටින එක ගැන කියන උපමාවකට කියන්නේ හරකෙක් යනකොට කුඹුරකට බහිනවා. දැන් මේ ගොපල්ලට මේක පාඩුව ගෙවන්න වෙනවා. ඒක නිසා මේ ගොපල්ලා හොඳට රකින්න හරක් ටික කුඹුරට පනින්න නොදී. මේ කුඹුර කන හරකගේ වල්ගෙන් අල්ලලා වල්ගේ කරකලා හොඳට පාරවල් දෙකක් තුනක් රිදෙන්න ගහලා අතාරිනවා. එතකොට මේ හරකට හොඳට මතකයි සතියක් දෙකක් යනකම් ගුටි කාපු පාර. ආයෙ බහින්නේ නැහැ. අරක අමතක වුණොත් ආයෙ බහිනවා. එතකොට ආයෙත් ගහන්න වෙනවා. එතකොට හැම වෙලාවකදීම දැන් ඒ වගේ හැම වෙලාවකදීම අරක දකින්නකොට මතක් වෙන්නේ ගුටි කාපු සිද්ධිය. අපිට හැම වෙලාවකදීම දෙයක් සාර හෝ අසාරවත් කරන්න හේතු උනේ අපි ඒකෙන් මිදපු ආදීනවේ නෙමෙයිද? ලෝකේ සරු රූප එකපාර අපි ඉස්සරහට ඇවිල්ලා සරු විදිහට පෙනී සිටියේ නැහැ. નિසරු රූප ඇවිල්ලා નિසරු විදියට පෙනී සිටියේ නැහැ. ලෝකේ දුක ගේන රූප තිබ්බේ නැහැ. ලෝකේ සැප ගේන රූප තිබ්බේ නැහැ. රූපයේ ආරම්භය අපේ සැප සහගත බවක් යමකින් වින්දනම් ඒ විඳපු දේ නිත්‍ය කරගත්ත නිසා ඉතුරු කරගත්ත නිසා අපි ඒකෙන් බලනවා එළිය තියෙන එක ගැන. එතකොට අපිට හිතෙන්නේ මේ රූපේ සැප සහගතයි කියලා. දැන් අපිට ලෝකේ සැප සහගත රූප තියෙනවා. ඔය සැපසහගත සංකල්පයේ තිබුණේ මෙහි මෙහි ඇති සැපසහගත සංකල්පේ නිසා අපි ඒ රූපෙම හොයාගෙන යනවා ඒ සැප ගන්න අවශ්‍ය වෙනකොට. එතකොට අපිට හැම වෙලාවකදීම අලුතෙන්ම හේතු ටික ගැටිලා අලුතෙන්ම විඳිනවා. හැබැයි අලුතෙන්ම විඳිනකොට අපි හිතන්නේ කලින් ආපු සැපේම තමයි මේන්නේ කියලා. අමරදේව මහත්තයාගේ සින්දුවක් අහන්න ඕනේ අපිට. අපි කැමති ඒක අහන්න. ඒක නිසා අපි ඒක දාලා අහනවා. දැන් ඔය කැමැත්ත තිබුණේ කලින් අහපු සින්දුවකටද අහපු නැති සින්දුවකටද? අහලා තිබුණ නිසා ඒ කැමැත්ත ඉපදුනේ. ඒ සින්දුව යහන්න ගියේ. අහනකොට ආපහු මෙහි අර කැමැත්තම ස්ථාවර වුණා. හැබැයි ඔය ඇහුවේ කලින් සින්දුවද? මේ අලුතෙන් මේ හේතු ටික හැදිලා එන තැන. අපිට ඔක කලින් සින්දුව කළේ අපේ මනසෙන්. එතකොට ඕක නෙමෙයිද නිත්‍ය සංඥාව? ඕක නෙමෙයිද අපිට ඇති කරපු ආත්ම සංකල්පය උනේ? ඔය ආත්ම සංකල්පයට බාහිරින් එන දේ ගැළපෙන්නේ නැති වුනොත් විපරිණාමයට ලක් වෙලා තිබුණා. දැන් දුකේ නැත. දැන් දුකේනවා. ඇයි මෙහි නිත්‍ය සංඥාවට පාර වැටුණා? ඒක නෙවෙන්නේ. අපි හැම වෙලාවකදීම නිත්‍ය සංඥාවට පාරවද. අපි හරිය කැමති අමරදේව මහත්තයාගේ සින්දුවක් තියෙනවා අහන්න. දැන් අපි කැමති සින්දුව තියෙනවා අහන්න. දැන් අපිට ওই සින්දුව අහන්න කියලා අපි රේඩියෝ එක දානවා. දානකොට ඇහෙනවා අපිට අමරදේව මහත්තයාගේ පරණ සින්දුව රීමික්ස් කරලා. එතකොට දැන් අපි දැන් මේ අර පරණ සින්දුව රස විඳින්න. මෙහි ඇති සංකල්පේ මෙහි ඇති කාමයේ විඳින්න බලාගෙන වස්තුව පැත්තේ හෙව්වා. දැන් මෙහෙන් කන සද්ද නිසා හදාගත්ත දැන් මෙහි හදාගන්නවා කාලමේ සින්දුව. දැන් දුකේ නැද්ද? මෙච්චර හොඳ මම කැමති සින්දුව විනාශ කරලා. දැන් දුක නැද්ද? දැන් Tamanට සංවේගයේ තරහ අමනාපේ දුක. ඇයි මේ දුක? Tamanගේ අර කලින් තිබුණු සංඥාවයි මේ සංඥාවයි ගැටෙන කම නිසා නෙමෙයිද? මේ දෙක ගැලපෙන්නේ නැහැ. අර කුණුගොඩේ කතාව අපි කියන්නේ කුණුගොඩේ තියෙන එක අරගෙන ඒක තමයි බලන්නේ. මෙහෙන් එනකොට දෙයක් අපි බලන්නේ කුණුගොඩෙන් අරගත්ත දේ ගැන. මේ මේ වගේ එකක් තමයි මේ ආවේ. මේක දිහා බලාගෙන අරක අරක ගැන තීරණය කරනවා. ඒකල එකත් එක්කම දාගන්න අරක ගැන ආයෙ බලන්නේ නැහැ වෙලාවෙදී. බලන්නේ මේ තමන්ගේ කුණුගොඩේ තිබුණ එක. ඒකල ඒ වගේම එකක් තමයි කියලා හිතලා දාගන්නවා. දැන් ඔය ඒ වගේම එකක් කියලා හිතනකොට තේරෙනවා නෑ ඒක නෙමෙයි මේ ඒකම ටිකක් වෙනස් කරලානේ. දැන් ඔන්න විපරිණාම දුක හම්බෙනවා යාට. දැන් විපරිණාම දුක හදලා දුන්නේ කොහෙන්ද? Tamange මනස තුල නෙමෙයිද? ඇහැරු කන ශබ්ද දෙක ඉතුරු නැතුව නැති වුණ තැනක අර විපරිණාම දුක හදලා දුන්නේ Tamange මනස තුල. හැබැයි ওই විපරිණාම දුක හදන්න හේතුනේ අතීතේ නිත්‍යයි කියලා ගත්ත ඒ සංඥා මනසිකාරය නෙමෙයිද? නිත්‍ය බවට ගත්තේ සංඥාවයි යාට ඒ දුක හතර දෙන්න හේතුනේ. එතකොට ඒ නිත්‍ය බව මතම නෙමෙයි යාට ආත්ම සංඥාව පතිත කරලා තිබුණේ. ඒ සංඥාව මත. එතකොට ඔන්න ඒක යාට හැමදාම ඒ ආත්ම සංඥාව දුකම ගෙනල්ලා දුන්නා. මොකද මෙතන ආත්ම සංඥාව කියනකොට ඔයගොල්ලොන්ට සිද්ධ වෙන අර කාරණාව දකින්න. තමන්ට තමන් රැස් වෙනවා කියලා අපි කතා කරපු දේ. හැම මොහොතකම ඒ ඒ මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතා ටිකක් තියෙන්නේ. හැබැයි ඒ හැම මොහොතකම Tamanට Taman රැස් වෙනවා. Tamanට Taman රැස් වෙනවා කියලා කියන්නේ පොත තියෙනවා දැන් තියෙන පොත කියලා ඔයගොල්ලෝ දැනගන්නේ කොහේ ඇති ධර්මතා ටිකද ඔක විඳින්නේ දැනගන්නේ මෙහි උපද්දගත්ත ටික. මේ පොත කියලා රැස් කරගත්ත සංඛාරේ වෙනම කතාවක් වුණාට ඔගොල්ලන්ට මේ පොත වින්ද කෙනා ඒ කෙනා එක්කෙනයි. ඔගොල්ලන්ට හිත හිතට රැස්ලා. අපි හැම වෙලාවකදීම රැස් කරගත්ත දෙන්නේ හැම දෙයකටම ඉදිරිපත් කරන්නේ. රූපේ රැස් කරගත්තාම අපි ඉදිරිපත් කරනවා ඇහෙන් දැකපු කලින් මේ වගේ දැකපු රූපායතනය හිතට නගලා දෙන්නේ. එදා තිබුණු පොත. ඒ වෙලාවේ දැක්කනම් රූප සටහනක් ඒ රූප සටහන ගැනයි හිතින් හිතන්නේ. එතකොට දැන් ඇහි අත්දැකීම, කනේ අත්දැකීම හිතන අපිට ඔතෙන්ද තව හිතේ අත්දැකීම ගෙනල්ලා දෙනවා. අපිට ඒක ප්‍රකට නැහැ. හිතේ අත්දැකීම මොකද එදා පොත දැනගත්ත මමමයි අදත් පොත මේ දැනගන්නේ. එතකොට දැන් එදා පොත දැනගත්ත මමත් ඉඳලා අද පොත දැනගන්න මමත් ඉඳලා දැන් ඔන්න අපිට ආත්ම සංකල්පය ලෝකෙ තුල හැම මොහොතකම පැවැත්තිලා යනවා. අපි ආත්ම සංකල්පය ඇත්තටම අරගෙන ගියේ රූපෙ මත නෙමෙයි. ඔය හිතට හිත රැස් වෙනකම මත. මොකද ඇත්තටම රූපේ නැති වෙලා ගියපු රූපේ බොරුවක් කියවනේ අපි. කියන්නේ සමුදේ කියන එක අපි කතා කළා සමුදේ බොරුව කියලා. ඒ කියන්නේ පොත කියන එක බොරුව නම් වටාපත කියන එක බොරුව නම් මේස කියන එක බොරුව නම් ඔරලෝසු කියන එක බොරුව නම් මේ ටික ඔක්කොම බොරුව වෙනකොට ඒ මත ඇති කරගත්ත මේ ඇති වුණු ධර්මතා ටිකයි අපිට සම්පූර්ණ සමුදය සත්‍ය ඇති කරලා තියෙන ආත්ම දෘෂ්ටි ඇති කරලා තියෙන්නේ ආත්ම සංකල්පය ඇති කරලා තියෙන්නේ ඔබ සාරය කියන වචනේ ගත්තත් කමක් නැහැ හැබැයි සාරය කියන වචනය ගන්න ඔය ආත්මය කියන වචනේ වෙනසක් නැතුව එක තැනට යෙදෙන විදිහට ආත්ම වශයෙන් ගත්තොත් තමයි ඒක සාර වෙන්නේ කියලා ආත්ම වශයෙන් ගත්තේ නැත්නම් ඒක සාරවත් වෙයිද කවදාවත් ආත්ම වශයෙන් ගත්තේ නැත්නම් එයාට ඒක සාරවත් වෙන දෙයක් හම්බෙන්නේ ඒක නිසා ඔය සාරවත් කියන දේ තුල තියෙන්නේ ආත්ම සංකල්පයට බොහොම පල්ලෙහෙන් තියෙන එළිය තියෙන මට්ටමක්. සාරයි කියලා හිතන තැන. එයාට ආත්ම දිට්ඨිය අහුවෙලම නැහැ කවදාවත්. එතකොට තස්ස රූපං විපරිණමති අඤ්ඤතා හෝති වෙනස් බවට පත් වෙනවා තස්ස රූප විපරිණාම මඤ්ඤතා භව රූපේ වෙනස් වෙලා විපරිණාම වෙනකොට ඔන්න යාට දුක්ඛ දෝමනස්ස උපායාස හම්බ වෙනවා දැන් ඕගොල්ලන්ට දරුවා ලෙඩ වෙන දුක අම්මා ලෙඩ වෙන දුක මැරෙන දුක ඕගොල්ලන්ට ඕන දුකක් විඳින්න පුළුවන්කම තියෙනවා ඒ දුක හැම මොහොතකම අපි විඳලා තියෙන්නේ මෙහි හදාගත්ත නිත්‍ය සංකල්පයේ උඩ ওই සංකල්ප වෙනස් වෙනකොට හැම වෙලාවකදීම ওই දුක කියන දේ වෙනස් වෙනවා. ඔගොල්ලෝ අද බොහොම ආදරෙන් ඉන්නවා දුව පුතා කියලා යම් රූපයකට ඔගොල්ලෝ මෙතනින් මැගලා ගිහිල්ලා වෙන තැනක ඉපදිලා ඉන්නකොට අර ඔගොල්ලෝ දුව පුතා කියපු රූපය ඇවිල්ලා ඒ කෙනා ඇවිල්ලා ඔගොල්ලන්ට ගැහුවොත් දැන් මොකද වෙන්නේ? දැන් අනේ මගේ දුව පුතා කියලා හිතේද අර මනුස්සයා මට ගැහුවා කියලා තරහයි. ඇයි අපිට තියෙන රූපේ නෙමෙයි අපිට අදාළ උනේ. මෙහි ස්කන්ධ ටික අපිට ඕන උනේ. අපිට පවත්න්න ඕනේ මෙහි ස්කන්ධ ටික. හරිද කිව්වේ? අපිට ඕනේ දරුවා නෙමෙයි අපිට ඕනේ මෙහි සතුටින් තියෙන කියලා. දරුවගේ දුක අපිට ප්‍රශ්නයක් නෑ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙහි සතුටින් තියෙන එක. දරුවා දරුවා දුක් විඳින එක මට අදාළ නැති දෙයක්. හැබැයි ওই දරුවා මගේ කියලා ගත්ත නිසා තමයි දරුවා ලෙඩ වෙන එක මට දුක ගෙනාවේ. එහෙම නැත්තම් ඒක මට ගැටලුවක් නෑ කිසිම. මගේ දරුවා ලෙඩ වුණොත් විතරයි මට දුක. අනික කවුරු ලෙඩ වුණත් මට ගන්න මගේ දරුවා. ඇයි මගේ දරුවා ලෙඩ වුණොත් දුක? ඒක මට රිදෙනවා මට දැනෙනවා ඒකයි. ඔය මට රිදෙනවා නම් හැම වෙලාවකදීම මට රිදෙන එක නැති කරන්න ওই දරුවා කොච්චර දුක් විඳින්නත් කමක් නැහැ. එහෙම වෙන්නේ. දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට ඔයගොල්ලෝ දන්නවා හොඳටම. අපි හිතමු ඔයගොල්ලෝ ලංකාවට ගියා හදිසි. ඔයගොල්ලෝ ළමයි මෙහි. කතා කරලා අහනවා ළමයාට මම නැතුව පාළුද කියලා. ළමයා කියනවා නෑ කිසිම පාළුවක් මම හරි හොඳට ඉන්නවා. කිසිම පාළුවක් නෑ මට ගානක්වත් නෑ. දැන් ඔයගොල්ලෝ මොනවද හිතන්නේ? බොහොම සතුටීතේද බොහොම දුක හිතේද ළමයාට අපි නැතුව ගහනක්වත් නැහැ කිව්ව කිසි පාළුවකුත් නැහැ කිව්ව දැන් එතකොට අපි ඒ දුක ඒ පාළුව ළමයා ඒ දුක විඳී කියලා අපි බලාපොරොත්තු ළමයා දුක් විඳිනවට කැමතියි අපි ඇයි මේ මාව සතුටු කරන්නේ ළමයා දුක විඳලා තමක් ඒක නෙවෙයි දෙය තියෙන්නේ කාරණාව පොඩි වුණාට ඔය තියෙන්නේ ළමයා දුක් විඳට කමක් නැහැ හැබැයි මම මම සතුටින් තියන්නේ. ඔය ළමයා කෝ මට හරි පාළුයි මම හරි දුකෙන් ඉන්නේ කියලා කිව්වොත් අපිට හරි සතුටින් මම නැතුව පාළුවෙන් දුකෙන් ඉන්නවා තමයි අපි හැම වෙලාවකදීම අපේ හිතේ ස්වභාවය හැම වෙලාවකදීම අපි කැමති අපිට. ඒක නිසා තමයි මල්ලිකා දේවී කිව්වේ තමන්ට තමන්ව තමයි ලෝකේ වඩාත්ම ප්‍රිය. එතනින් එහාට තමන්ට වෙන කෙනෙක් ප්‍රිය නෑ කියලා. අපි කොච්චර අනිත් අයට ප්‍රියයි කියලා කිව්වත් අපි ආදරෙන් බලනවා කියලා කිව්වත් නෑ. අපි ආදරෙන් බලන්නේ අපිව. අපි යාට ආදරේ කියලා හිත හිත බලන්නේ අපි දිහා. ඒක තමයි ලෝකයේ ඇත්ත කතාව. එතකොට දැන් ඔය මෙහි කැමති කියන ස්කන්ධ ටික තමයි වෙනස් වෙනකොට හැම වෙලාවකදීම දුක එන්නේ. ඔය බාහිර නෙමෙයි. ඔය Taman කැමති ස්කන්ධ ටික තමයි වෙනස් වෙන්නේ. එතකොට තමයි දුක එන්නේ. ඔය අපායට ගියත් ඔගොල්ලෝ හිතනවාද එතන ස්කන්ධ ටිකට අකමැති වෙයි කියලා නෑ ඒ ස්කන්ධ ටිකට කැමතියි. ඔගොල්ලෝ ගින්න නිවෙනවට කැමති වෙන්නේ ස්කන්ධ ටික හොඳයි හැබැයි. ඒකයි ඒකේ ලක්ෂණය. මැරෙන්න කැමති නෑ. අපාය ඉපදුනත් මැරෙන්න නම් කැමති නෑ. ඒ ස්කන්ධ ටික පවත්වන්නමයි බලන්නේ. ඉතින් පවත්වන්න නැත්නම් කැමැත්තෙන් අකමැති නම් එතනින් මිදලා එන්න පුළුවන්. නෑ එයා උත්සාහවත් වෙන්නේ එළියෙන් බලාපොරොත්තු වෙන්නේ අනේ ගින්න නිවුණා නම් ගින්න නිවුණා නම් මට ජීවත් වෙන්න පුළුවන්. එයා බලාපොරොත්තු වෙන්නේ එළියෙන්. නමුත් ස්කන්ධ ටික හැමදාම යාට දුක ගෙනල්ලා දෙනවා කියන දේ වැහිලා යාට. ස්කන්ධ ටිකට තණ්හාවයි. ඒකයි කොටින්ම අපායටත් තණ්හායි කියන්නේ. අපි මේ ස්කන්ධ ටිකට තණ්හාව කියන එක අපි සතර අපායටම අපි තණ්හා කරනවා. අපි දුකට තණ්හා කරනවා. අර අසුචි ටිකට තණ්හා කළේ අපි. දැන් අසුචිය කියන දේ පිළිකුල් වුණාට අසුචි ටිකට අපි තණ්හා කරනවා. හේතුව නෑ අර ට්‍රේල් පාරේ කතාව වගේ තමයි. කෝච්චිය තාම ඇවිල්ලා නෑ බෙල්ල තියාගෙන ඉන්නවා. ඒ වගේ අපි තාම අසුචි ටිකට තණ්හාව නෑ හැබැයි හේතු ටික හොඳට තියෙනවා. මේ ජීවිතෙත් ඕක අපි වැටෙන ගියොත් ටක් ගාලා අසුචිතවරුණු ලණු එල්ලෙන අපි කන්න බොන්න කිසිම දෙයක් නැතුව අසුචි විතරක් හම්බෙන තැනක ප්‍රතිසන්දිය ගත්තොත් හොයන්න නැති වෙයිද මේ නොමැරි ඉන්න ඕක? හොයනවම තමයි. ඒ ගතිය අපි කවුරුත් අයින් කරලා නැහැ. ඒ ගතිය එහෙමම තියෙනවා. එතකොට ඒ ගතිය තියෙන්නේ මේ ස්කන්ධ ටිකට කරන තණ්හාව නිසා මිසක බාහිරේ භෞතිකයට කරන තණ්හාව නෙවෙයි. භෞතිකයට කරන තණ්හාව නම් පදනම උනේ ඒක වෙනස් වෙන්න බෑ කවදාවත්. අපි කැමති හොඳ ආහාර වලට මිසක අරකට නෙමෙයි. නමුත් අපි යථාර්ථයක් විදිහට කැමති වෙලා තියෙන හැම මොහොතකම ආහාර ටික කියලා හිතලා හොඳ ආහාර හෙව්වේ හොඳයි කියලා හිතාගත්ත ස්කන්ධ ටික පවත්තන්න. ඒ ස්කන්ධෙටයි මම තණ්හා කළේ. ඒ ස්කන්ධ ටික නිකන් ඇති කරගන්න බෑ අපිට. ඒ වස්තුව එළියෙන් දකින්න නිසා වස්තුවම හොයනවා කියලා. ඒක නිසා අපි හැම වෙලාවකදීම ඔය ස්කන්ධය හොයන එක පොඩ්ඩක් නතර කරන්න වෙනවා. ඕක නතර කරන්න යනකොට අපිට ඕක අහු වෙන්නේ නැහැ කියන්නේ ඔතන තියෙන ගැටලුව. දැන් වේදනං අත්තතෝ සමනුපස්සති. වේදනාව ආත්මය වශයෙන් දකින්න එපා. විදිරගත වේදනාව සාර වශයෙන් ගන්න එපා. එතකොට වේදනාව ආත්ම වශයෙන් ගන්න එපා කියලා කියනකොට හැම වෙලාවකදීම අපි වේදනාව සමව සරණකොට ඉන්නේ. අපි හැම වෙලාවකදීම හොයන්නේ සැප වේදනාව, දුක් වේදනාව අයින් කරලා සැප වේදනාව ලබන්නේ. අපි රූප මතක තියාගෙන ඉන්නේ වේදනාවේ. වේදනා සංඥා කියන දෙකෙන් අපි රූප මතක තියාගෙන ඉන්නේ. සැප රූප දුක් රූප. අපිට රූපේ උපදිනකොටම සැප දුක ඉපදිලි ඉවරයි. අම්මා කියලා මතක් වෙනකොටම ප්‍රිය මනාප රූපයක්. මගෙත් එක හරි තරහ මිනිස්සෙක් සිහිපත් වෙනකොටම අපිට රූපේ දුක් සහගත රූපයක්. අපිට දැන් මේ වේදනාව තුළ තමයි අපි හැම වෙලාවකදීම මම කැමතිනේ අමනාප පුද්ගලයා දකින්න. ඇත්තටම තියෙන මේ වේදනාවට මම කැමති නෑ. අර වේදනාවට මම කැමතියි. එතකොට මේ ආත්ම සංකල්පය අනුව ගියපු දැන් කලින් ඇති වුණු වේදනාව තමයි අපිට ආපහු ඇති කරගන්න අපි උත්සාහවත් වෙන්නේ. ඒකනේ අපි පරිප්පු හොද්දේ රසටම හදන්න හදන්නේ. කලින් හදපු කලින් වින්ද රසම ඕනේ අපිට. ඒ සැප වේදනාවම හොයන්න හදන්නේ අපි භෞතිකයෙන්. හැම වෙලාවකදීම අපිට වේදනාව නිට්ටයයි. කලින් දැකපු කලින් විඳපු ධර්මතාවය ආය ආය උපදින්න කැමති තියෙන්නේ. කලින් විඳපු කලින් දන්න ධර්මතාවය තමයි නූපදවන්නේ ඉන්නේ. ඒ කලින් විඳපු ධර්මතාවයේ නූපදවා ඉන්නයි කැමැත්ත දුක්ඛාගත දේ. කලින් විඳලා තියෙන වේදනාව ආපහු නැවත උපද්ද ගන්නයි කැමැත්ත තියෙන්නේ. ඕගොල්ලන්ට හෙට නෑ අද දවල්ට කියන්නේ හොඳ රස හොඳ රස නෙමෙයි හොඳ කෑමක් හම්බෙනවා. ඔගොල්ලෝ කෑමට කැමතිද අකමැතිද? ඔයගොල්ලන්ට කියන්න වෙන්නේ කැමතිද අකමැතිද කියලා. කියන්නේ. ඕගොල්ලන්ට කාලම තමයි ඔබ කියන්නේ වෙන්නේ ඔයගොල්ලෝ ඒකට කැමතිද අකමැතිද කියලා. හැම වෙලාවකදීම හැබැයි දෙවෙනි දවසේ ඔයගොල්ලන්ට හම්බෙන ඔයගොල්ලන්ට කියනවා එදා හම්බුණ කෑම අදත් හම්බෙනවා කියලා. හැබැයි අද ඒ කෑම එපාම වෙච්ච අය අහුවද හම්බෙනවා දෙක කියනවා. එදා ඒ කෑම කැමැත්තෙන් කාපු අය අනේ හරිෂෝක් අද ඒ කෑම ටික හම්බෙනවා කියනවා. දැන් හැම වෙලාවකදීම අපි වේදනාව සමව සරණ කොට වේදනාවම හොයනවා. අපි හොයන්නේ වේදනාව පැත්ත. එතකොට වේදනාව ආත්ම කරගෙන අපි අපිට නිත්‍ය වශයෙන් පවතින ආත්මවත් වූ වේදනාවක් හම්බෙනවා. ওই වේදනාව මම විඳින්නේ. ඔය තමා විඳින වේදනාව යාට හම්බෙනවා. තමා තුල පිහිටි වේදනාව යාට හම්බෙනවා. තමා වූ වේදනාව තමා තුල පිහිටි වේදනාව විඳින යාට හැම වෙලාවකදීම වේදනාව නিত্য දුව සාස්වත දෙයක් හැටියට හම්බ වෙනවා. ලෝකේ තියෙන දේ වේදනාව. ඒ තියෙන නිසා තමයි ඔයගොල්ලෝ ආපහු ඒ විදිහට මේ කැම ටික හොයාගෙන යන්නේ වේදනාව ගන්න උනාම. ඇයි ඔයගොල්ලෝ දන්නවා මේ වේදනාව තියෙනවා කැම ටිකේ කියලා. ඒ ඒ විදිහට පරිප්පොහොත් හදන්න හදන්න ඔයගොල්ලෝ දන්නවා පරිප්පොහොත්ෙන් එනවම තමයි මේ වේදනාව කියලා. ආපහු හේතු ටික ඇතිකල්ලි ඔයගොල්ලෝ දිවම විඳිනවා. හැබැයි ඔයගොල්ලෝ හිතනවා පරිප්පොහොත් හරි රසයි කියලා. ඇත්තටම ඉදින්නේ මේ මොහොතේ දේවල්. හැබැයි මේ කතා කරන්නේ හොද්දට එහා පැත්තේ ඉඳලා නෙමෙයි. හොද්දට එහා පැත්තේ හිටියොත් හොද්දට අපිව වැහෙනවා. මේ කතා කරන්නේ දිව හදාගත්ත හේතු ටික පැත්තේ. දිව හැදෙන හේතු ටිකෙන්. එතකොට ඕගොල්ලන්ට පෙරපසු නැතුව හැදෙන රස හම්බෙන්න ඕන මිසක රසවත් හොද්ද හම්බෙන්න බෑ එතකොට. ඕගොල්ලෝ හොද්දේ රස දන්නේ කොහොමද දිවෙන්ට විඳින්න නැතුව? විඳින මොහොතේ රස ඇයි හොද්දෙන් දකින්නේ? ඕන් බොහොම හොඳ රසවත් හොද්දක් බෙදලා ටික වෙලාවක් යනකොට හිමින් සැරේ පොකට ලුණු ටික වැඩි කරලා තිබ්බොත්. ඔගොල්ලෝ ආපහු බෙදාගන්නේ හැබැයි අර රස හොද්ද බලාගෙන. හැබැයි රස හොද්ද බලාගෙන ඔගොල්ලෝ බෙදා ගන්නකොට මේ එන සංඥාව අරකට ගැලපෙන්නේ නැහැ. ඔන්න විපරිණාමයටපත් වෙනකොට. මේ විපරිණාමය කියන තැන කෙනෙක් වරදවා ලටහ ගන්න තැන තමයි මේ කතා කරන්නේ හොද්ද විපරිණාම වුණා කියලා කියන තැන. දැන් හොද්ද විපරිණාම වෙන තැන නෙමෙයි මේ කතා කරන්නේ. දිවෙන් ගත්ත සංඥාව විපරිණාම වෙන තැන ගැන මේ කතා කරන්නේ. ඒ සංඥාව හොද්දෙන් දකින්න එපා. අර දකින්න වැරදි සංකල්පෙම හොද්දට දාලා ඒත් කතා කරන්නේ ඔය හොද්ද ගැනමනේ කියලා කියනවා. දැන් <laughs> ඒ හොද්ද ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ දිව ගැන. දිව ගැනයි රස ගැනයි මේ කතා කරන්නේ. මේ දිවයි රසයයි හොත්ෙන් දකින්න එපා. එතකොට මේ දිව නිට්ටි කරගත්තකම දිව රස නිට්ටි කරගත්තකම දිවෙන්තොර රසත් රසෙන්තොර දිවත් නොදකින තැනක් ගැන මේ කතා කරන්නේ. එතකොට ඒක ඉතුරු නැතුව නැති වුණ තැනක දැන් සංඛාරයෙන් අපි දුක ගලපන්නේ හැම වෙලාවෙම. කලින් ගත්ත හොද්ද හරි රසයි දැන් මේකට ලුණු වැඩි වෙලා. දැන් ඔය කලින් ලුණු අඩු හොද්ද ගුන්නේ හිතෙන්. දැන් ආපු දේ ලුණු වැඩි දේ දෙන්නේ හිතෙන්. දැන් කලින් හොද්දට වඩා දැන් ලුණු වැඩි එක විඳින්නේ අපි හිතෙන්මයි. හැබැයි කලින් එක මේකට ගලපන්න නැතුව වෙන් කරලා තිබුණොත් කවදාවත් ඔයගොල්ලෝ විඳින්න යන්නේ නැහැ. හොද්දේ ලුණු වැඩි කියලා කාටවත් බනින්න යන්නේ නැහැ. කොටින්ම ලුණු වැඩි හොද්දක් ඕගොල්ලන්ට හම්බෙන්නේ නැති නිසා. මේ කියන්නේ නුවණක් ගැන මිසක මේ ඒක විඳින්නේ නැහැ කියලා නෙමෙයි ඒක වරද්ද ගන්න එපා. මේ විඳිනවා විඳින දේ ගැන නුවණයි මිසක එයා කවදාවත් විඳින දේ හොද්දට දාන්න යන්නේ නැහැ. එයා ඒ ගැන නුවණ තියෙනවා එයාට. එතකොට සංඥාවත් එහෙමයි සංකාරයත් එහෙමයි විඥානය එහෙමයි. එතකොට දුක ඇති වෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. රූපස් රූපස්සත්වේව භික්ඛවේ අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං උබ්බේව චේව රූපං හේතරහිච සබ්බා රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං තේව මේවං යථා භූත සම්මප්පඤ්ඤාය පස්සතෝ යේ සෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසත්තේ පහියන්ති එතකොට ඔන්න පෙන්වුවා දැන් දුක ප්‍රහාණය වෙන පිළිවෙල මොකක්ද කියන එක රූපේම අනිත්‍ය බව දැකලා අනිච්චතං විදිත්තා රූපේ අනිත්‍ය වන බව දැකලා විපරිණාම විරා විපරිණාම විරාග නිරෝධං විපරිණාම වුණ බව දැකලා එතන ඇලෙන්න තැනක් තිබුණේ නැහැ කියලා දැකලා එතන Nirodhe දැකලා ඒකේන මේක සාර වශයෙන් අරගෙන හිටියේ නැහැ කියලා නෙමෙයි මේ කතා කරන්නේ අනිත්‍යතං එයා මේක දැක අනිත්‍ය වශයෙන් දැන් අනිත් කෙනෙකුට එයා දැක්කේ කැමති වෙන්න දෙයක් නැහැ කියලා නෙමෙයි. කැමති වෙන්න දෙයක් නැහැ කියලා දකින්න නම් කැමති වෙන දේ මොකද්ද කියන්න වෙනවා එයාට. දැන් අනිච්ච කියන එක දෙකට බෙදන්න හදනවා අනත්ත් අනාත්ම වගේම අනිච්ච සහ අනිත්‍ය කියන එක. අනිත්‍ය කියන එක සංස්කෘතයි සංස්කෘතයට මේක නගන්න එපා කිව්වා. ඒක නිසා සංස්කෘතයට නගන අනිත්‍ය වැරදි. අනිච්ච අනිච්ච කියන පාලියෙනුයි තියන්නේ කියලා අර යමලුත් 11 හාමුදුරන්ගේ වචනේ කිව්වේ ඒකට. යමලුත් 11 හාමුදුරන්ට මේක සංස්කෘතයෙන් නගන්නේ වෛදිකයට නගන්න එපා කිව්වේ. වෛදිකය කිව්වේ ශ්ලෝක වලට නගන්න. මොකද ඒක එහෙම වුණොත් කොටසකට මේක වෙන් කළා වෙනවා. එතකොට මේ වෛදිකයට නගන්න එපා කියපු එක සංස්කෘතයට නගන්න එපා කියලා කියනවා. ඒක කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ ඒ ඒ වචන විවහාරයෙන් අනුදැනුවතාලක අනාත්මය කියලා කතා කරන්න බෑ කියන්නේ. දැන් එතකොට ඒ වගේම අනිත්‍ය කියලා කතා කරන්න බෑ කියන. අනිච්චයි අනිත්‍යයි. සිංහල වචනේ අනිසය ඒක නිසා අනිසය යොදන්න කියනවා. අනිත්‍ය අනිච්ච අනිස. එකම පදේ බිඳිලා යන වාග් විද්‍යාත්මක ස්වභාවය. එතකොට දැන් මේ අනිත්‍ය කියලා කියනකොට හැම වෙලාවකදීම අනිච්ච කියලා කියනකොට මේ කැමැති නොවෙන්න අර්ථයෙන් ගත්තොත් ඕගොල්ලන්ට පෙන්වන්න වෙන එක දෙයක්. ඒ තමයි ඔය කැමැති නොවි ඉන්න හදන්නේ කෝකටද කියන එක. අර පහන් දැල්ලේ උපමාව හොඳට අරගෙන බලන්න ඕගොල්ලෝ කැමැති නොවි ඉන්න හදන්නේ කොයි පහන් දැල්ලටද? පහන් දැල්ල නිවුනහම දුක් විඳින ඕගොල්ලෝ දැන් පහන් දැල්ලට කැමැති නොවි දුක නැති කරන්න හදනවා. ඕගොල්ලෝ කැමැති නොවි ඉන්න හදන්නේ කොයි පහන් දැල්ලටද? කොයි තත්පරේ කොයි මොහොතේ තිබුණ පහන් දැල්ලටද ඔය කැමැති නොවි ඉන්න හදන්නේ? ඔන්න කැමති නොවි ඉන්න හම්බෙන්නේ නැහැ ඔකේ අනිත්‍ය නොදැක්කොත්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් කැමති වෙනවමයි. පහන් දැල්ලට කැමති වෙනවමයි අනිවාර්යෙන් ඒකේ අනිත්‍ය නොදැක්කොත්. ඔගොල්ලෝ පහන් දැල්ලට පහනට කැමති නැති වෙන්නත් පුළුවන්. දැල්ල එපාම කියන්නත් පුළුවන්. ඒත් ඔගොල්ලෝ පහන් දැල්ලට කැමති වෙලා. ඇයි? ඒ පහන් දැල්ල එපා කියන එකට කැමති වෙලා. ඒක පහන් දැල්ල මත නෙමෙයි දෙකක් හදලා වෙලා තියෙනවා. තියෙන පහන් දැල්ල නෙමෙයි දෙපා. ඒකයි එපා කිව්වේ. එතකොට තියෙන පහන් දැල්ලට කැමති නොවි හිටියත් කැමති වුණා. දෙකම එක නෙමෙයිද? එතකොට ඒ දෙකම පහන් දැල්ල මත පදනම් වෙච්ච එක දෙක. ওই පහන් දැල්ල තිබිලා හැබැයි එතකොට. ওই පහන් දැල්ල නොහට ගන්න බවටයි අනිත්‍ය කියන වචනේ යොදන්නේ. එතකොට අහන්න වෙන ප්‍රශ්නේ කොයි මොහොතේ තිබුණු පහන් දැල්ලද ඔය කැමති වෙන්න එපා කියන්නේ කැමති වශයෙන් ගන්න එපා කියන්නේ කොයි මොහොතේ තිබුණු පහන් දැල්ලට අපිට කොයි මොහොතේ තිබුණු පහන් දැල්ලද කියලා පහන් දැල්ලක් පනවන්න තැනක් නෑ වගේ ඔය කොයි මොහොතේ තිබුණු රූපයටද කතා කරන්නේ කැමති වෙන්න එපා කියලා කැමති වශයෙන් ගන්න එපා කියලා කැමති වශයෙන් පවතින්නේ නැහැ කියලා කියන්නේ කොයි මොහොතේ කොයි රූපේ ගැනද ඔය කියන්නේ එතකොට ඒ කැමැති වශයෙන් පවත්වන්න බැරි රූපේ විදිහට ඕගොල්ලොන්ට කතා කරන්න වෙන්නේ අතීත අන්තය අනුව ඇති කරලා තියෙන රූපායතන නෙමෙයිද? ඒකට ඒක බොරුව නෙමෙයිද? ඔය අතීත අන්තෙන් ගෙනල්ලා එළිය තියනවා කියලා හිතන රූපේ. එතකොට ඔය සමුදේ නෙමෙයිද ප්‍රහාණය කරන්න ඔය හදන්නේ? ඔය සමුදේ පැත්තෙන් ප්‍රහාණය කරන්න හදන්නේ. නෑ ඕගොල්ලන්ට දකින්න වෙනවා බුදුරජාණන් වහන්සේ කිව්වේ අනිච්චතං විදිත්වා. අනිත්‍ය බව දකින්න. එතකොට අනිත්‍ය බව දකින්න වෙන්නේ ඕගොල්ලන්ට මේ මොහොතේ. ඇහැ රූප දෙක ඉතුරු නැතුව වැය වුණු තැනක මෙහි හදාගන්න දේ හම්බෙනකොට ඔගොල්ලොන්ට කවදාවත් දැන් අතීත අන්ත එළියේ තිබුණා කියලා ඒකද නිත්‍ය වශයෙන් ගන්න යන්නේ නැහැ. අතීතෙත් සිද්ධ වුණා නම් සිද්ධ වුණේ මේ කාරණාවමයි කියලා දකිනවා. ඒ අතීත ඇහක් තිබුණා නම් අතීත ඇහෙනොත් මේ දැන් මිදෙන්නේ. අනාගතය ගැන ඕගොල්ලන්ට ප්‍රණිති තියෙනවා නම් අනාගතෙත් ඕගොල්ලන්ට මේ ධර්මතාවමයි කියන එක තියෙන්නේ. ඇහි අනාත්මය ගැන කතා කරන්නේ. කොයි වෙලාවකවත් බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ මේසේ අනිත්‍යයි මේ මහණෙනි අස අනිත්‍යයි මේසේ අනිත්‍යයි ඇහැ දැනගත්ත හිත අනිත්‍යයි කියලා. ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා කිව්වේ. ඇහැ රූපයයි චක්කු විඥානයයි කියන තුන් දෙනාගේ අනිත්‍ය ගැන කතා කරනකොට ඔය රූපය කියලා කතා කරන තැන ඔගොල්ලන්ට කොයි වෙලාවකවත් හම්බෙන්න බෑ මේස ගස්කල් ගෙවල් දොරවල්. ඔය මේස හදාගත්තේ ගොඩක් පස්සේ ආපහු. රූපය අනිත්‍ය වුණ තැනක තමයි මේසේ හදාගත්තේ. රූපස්කන්ධය ඉතුරු නැතුව නැති වුණු තැනක රූපස්කන්ධය කියන එකයි ඇහැ රූප දෙක ගැන කතා කරන තැන කතා කරන්නේ රූපස්කන්ධය. එතකොට මේස ගැන කතා කරන්නේ උපාදානස්කන්ධය. එතකොට මේ කතා කරන්නේ හැම වෙලාවකදීම ඇහැ රූප දෙක වැය වුණු තැනක ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකයි උපාදානස්කන්ධය හදාගත්තේ. එතකොට දැන් මේ කියලා තියෙන උපාදානස්කන්ධේ පිහිටන්න තැන නෙමෙයිද මේ නැති කරලා තියෙන්නේ මේක. ওই උපාදානස්කන්ධයේ පිහිට පිහිටුවේ මේසය කියලා ගන්න උපාදානස්කන්ධයේ පිහිටා සිටියේ ඔය ඇහැ රූප දෙක නිට්ටය වශයෙන් ගත්ත තැනක ඇහැ රූප දෙක තියනවා කියලා ගත්ත නිට්ටය වශයෙන් ගත්ත ඒ තැනක තමයි මේ සංඥාව විපල්ලාසයේ විපරීත දේ එළඹ සිටියේ. එතකොට ඕගොල්ලන්ට සිද්ධ වෙනවා දැන් ඔය විපල්ලාසය ඉදුරු කරන්න හදන එකයි දුක පිළිසිඳ දකින්න කිව්වේ. සමුදේ සත්‍ය ප්‍රහාණය කරන්න කියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි දුක පිරිසිඳ දකින්න. ඇයි? සමුදේ සත්‍ය නැති කරන්න කිව්වොත් මේ මාර්ගයේ ස්වාක්ඛාත වෙන්නේ නැහැ. සමුදේ සත්‍ය අහු වෙන්නේ නැහැ අපිට. අපිට අහු වෙන්නේ මේසෙට කරන තණ්හාවනේ. මේසෙට කරන තණ්හාව, සද්දෙට කරන තණ්හාව, ගන්ධයට කරන තණ්හාව, රසයට කරන ස්පර්ශයට කරන තණ්හාව ඔය තියනවා කියලා හිතාගත්ත දේ බොරුව මත පදනම් වුණ තණ්හාවක්. කොටිම කියනවනම් ඒ තණ්හාවක් බොරුවක්. ඒ ඒක සමුදේ සත්‍ය කිව්වේ නෑ ඒක සමුදය. සමුදේ සහ සමුදේ සත්‍ය දෙකට බෙදන්නේ ඒකයි. ඒක සමුදේ මිසක සමුදේ සත්‍ය නෙමෙයි. සමුදේ සත්‍ය අපිට නොපෙනෙන ස්කන්ධ ටිකට කරන තණ්හාව. එතකොට ඒ ස්කන්ධ ටිකට කරන තණ්හාව අහු වෙන්නේ අපිට. මම අහන්නේ ඔයගොල්ලෝ කවුද රූප උපාදානස්කන්ධයට චන්දරාගය ඇති කරගත්තේ වේදනා උපාදානස්කන්ධයට සංඥා උපාදානස්කන්ධයට සංඛාර උපාදානස්කන්ධයට විඥාන උපාදානස්කන්ධයට ඕගොල්ලෝ තණ්හා කරන්නේ පේන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකට මිසක මම උපාදානස්කන්ධයට තණ්හා කරමින් කරමින් කියලා කවුරුත් තණ්හා කරනවද මන් දන්නේ මන් නම් කරන්නේ අපිට හම්බෙන්නේ හැම වෙලාවකදීම සමුදේ මිසක සමුදේ සත්‍ය කියන මට්ටම නෙමෙයි. ඒකයි ඒක පෙර නොඇසූ විරු දහම් නැසක් විදිහටම පහළුනේ. ලෝකෙටම අහුවෙලා තිබුණ සමුදය තමයි සමුදය සත්‍ය අසුවෙලා තිබුණේ ඔය හසු නැති සමුදය සත්‍ය දුරු කරන්න කිව්වොත් මාර්ගයේ සවක්කාත වෙන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට කියනවා අර පිටියෙන් ඉන්න අමනුස්සේ පොඩ්ඩක් එලෝල එන්නකෝ කියලා. දැන් ඕගොල්ලන්ට පුළුවන් ද ගිහිල්ලා එලෝල එන්න? ඔගොල්ලෝ කොහොමද අමනුස්සයා ගියා කියලා දන්නේ? කොහොමද අමනුෂ්‍යය ඉන්නවා කියලා දන්නේ? කොයි අමනුෂ්‍යයද එලවන්න හදන්නේ? ඔයගොල්ලන්ට ඒක පේන්නේ නැහනේ. ඒ වගේ ඔයගොල්ලන්ට නොපෙනෙන සමුදේ සත්‍යයක් දුරු කරන්න කිව්වොත් එහෙම ඔයගොල්ලෝ ඒ නොපෙනෙන සමුදේ සත්‍ය කියලා අල්ලගන්න හදන්නේ මොකද්ද? මොකද්ද දුරු කරන්නේ? ඔයගොල්ලන්ට ඒක පේන්නේ නැහනේ. එහෙම වුණොත් මේ මාර්ගයේ ස්වකහාත වෙන්නේ නැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ සමුදේ සත්‍ය දුරු කරන්න කිව්වේ නැහැ කොයි වෙලාවකවත්. දුක පිරිසිඳ දකින්න කිව්වා. දුක පිරිසිඳ දකින්නකොට ඔය උපාදානස්කන්ධ ටික හදාගන්න තැන පතිත කරන භූමිය ඔය නැති කරන්නේ. දුක පිරිසිඳ දකින්න තියෙන්නේ. එතකොට දුක පිරිසිඳ දකින්න යනකොට ඔයගොල්ලන්ට ඔය උපාදානස්කන්ධ ටික ඇති කරගන්න හේතුව නැහැ. මෙහි මේසෙ කියන දේ හදාගත්තේ ඔයගොල්ලන්ට හම්බුනේ එළියේ තියෙන මේසෙමයි. එහෙම නෙමෙයිද? අපිට දකින්න දෙයි දැනගන්න දේ දෙකක් වෙලා නැහැ. අපි දැනගන්නේ එළියේ තියෙන මේසේ. තියෙන මේසෙමයි අපිට හම්බෙන්නේ. ඔය තියෙන බවට ගත්ත මේසේ කියන එක වැරදි කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ. එතකොට තියෙන බවට ගත්ත මේසේ වැරදි. එහෙනම් පැවතිලා තියෙන්නේ ස්කන්ධ ටිකක්. ඒ ටික ඉතුරු නැතුව නැති වුණු තැනක මෙහි හදාගත්ත ටික වැරද්ද. එතකොට දැන් ওই වැරද්ද දුරු කරන්න කිව්වේ නැහැ. අපිට කිව්ව මේ ටික ඉතුරු නැතුව නැති වුණු තැන ටික දකින්න. දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න. ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වුණු බව දකිනකොට කොයි මොහොතේ හදාගත්ත මේසේ ගැනද ඔබ කතා කරන්න යන්නේ? මේසේ කියන එක ගැන පදනමක් නැති වෙලා නේද? කලින් හදාගත්ත මේසේ ගැන කතා කරනවා නම් කලින් දැකපු වර්ණ සටහනත් ඇහැ රූප දෙක ඇති කලින්ම ඔයගොල්ලෝ මෙහි හදාගත්ත මේසේ. ඕගොල්ලන්ට අන්තිමේටම මේසෙ කියන දේ අතීතේවත් වර්තමානයේවත් අනාගතේටවත් මේසයක් පනවන්න බැරි වෙලා තියෙනවා. දැන් අන්තිමේටම මෙහි උපාදානස්කන්ධේ පතිත කරන්න එළිය දෙයක් හම්බෙන්නේ නැහැ. ඔගොල්ලෝ ස්කන්ධ ටික පිරිසිඳ දැකලා. එතකොට ඔගොල්ලෝ ස්කන්ධ ටික පිරිසිඳ දකිනකොට ඔගොල්ලන්ට හසු වෙන්නේ හිත තුලම හදාගෙන හිත තුලම නැති වෙලා යන ධර්මතා ටික. ඒ ධර්මතාවය හම්බුනොත් තමයි විපරිණාම ධම්මං විරාග නිරෝධං අරක වෙනස් වෙන එකක් ඒ වගේම මේකේ ඇලෙන්න බැරි නැති වුණ දෙයක්. දැන් ඔයගොල්ලෝ තණ්හා කරන්න හදන්නේ කොයි මේසෙටද? රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් රූපේ කියන පැත්ත ඔය රූපෙන් මේසේ ආවෙත් නැත්නම් ඔය වර්ණ රූපේ පැත්තකට ගිහිල්ලා තියෙනකොට ඒක නැති වෙච්ච දේ නා. ඔය නැති වුණ දේ ගැන ඔයගොල්ලෝ මොකක් කොතන හදාගත්ත මේසෙටද තණ්හා කරන්නේ? ඔය තණ්හාව පතිත කරන්න අන්තිමේට මේසයක් හම්බෙලා නෑ ඔයගොල්ලෝ. ඔය සමුදේ තියාගන්නත් තැන හම්බෙලා නැහැ. සමුදේ සත්‍ය පණවන්න තැනක් හම්බෙලා නැහැ. දුක්ඛ සත්‍යෙම හැදිලා දුක්ඛ සත්‍යෙම ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක් ගැන. නිරෝධ සංඥාවක් එළඹ සිටිලා. ඒ කෙනාට කවදාවත් පවතින ලෝකයක් හම්බෙලා නැහැ. එතකොට ඒතරිහිච සබ්බම් රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මා මෙන්න මේ විදිහට සියලුම රූපය අනිත්‍ය දුක සහ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත විදිහට ඒව මේවන් යථාභූත සම්මාපඤ්ඤාය පස්සතෝ මෙන්න මේ විදිහට යථාභූත වූ ස්වභාවයේ මනා නුවණින් දකින කෙනාට යේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස යම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයක් තියෙනවා නම් ඔගොල්ලෝ මොකක් ගැන හිත හිත දඬන්න යන්නේ දරුවා ලෙඩ වුණා ලෙඩ වුණා කියලා ඔගොල්ලෝ වැළපෙන්න අඬන්න යනවා නම් කොයි දරුවද ලෙඩ වුණේ දැන් මේ පහුගිය තප්පරේ තිබුණු රූපෙද ලෙඩ වුණා කියන්න හදන්නේ ඒක නැති වෙලා ඉවරයි. ඊට කලින් තප්පරේ තිබුණ රූපේ ලෙඩ වුණා කියන්නේ නෑ ඒකත් නැති වෙලා ඉවරයි. දැන් ඕගොල්ලන්ට එක දිගට ජීවත් වුණ දරුවා හම්බ වෙන්නේ නැතිකොට ඒ දරුවා විඳපු මාව හම්බෙන්නෙත් නැතිකොට දැන් ඕගොල්ලන්ට මේ මොහොතේ විඳින ඕගොල්ලන්ට මොන දරුවා ගැනද ඉපදිලාද ශෝක කරන්න හම්බෙන්නේ දරුවා නොහට ගන්න බවට ගිහිල්ලා. ওই පරිදේවේ කරන්න විදිහක් නැති වෙලා. ওই ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ටික ඕගොල්ලන්ට පවත්න්න බිම හම්බෙලා නැහැ. එතකොට ඔයගොල්ලෝ ඒ දුකින් මිදිලා. තේසම් පහානාන පරිතස්සති. ඒ ටික ප්‍රහීන වෙනකොට යාන පරිතස්සති තැති ගන්න හේතු නැහැ. අපි තැති ගන්නේ අපි බය වෙන්නේ හැම වෙලාවකදීම අපි කැමති නිත්‍ය දේ නැති වෙයි කියලා. ලෝකේ තියෙන දේ එහෙට මෙහෙට වෙයි කියන බය තමයි අපිට හැම වෙලාවකදීම තියෙන. ওই බය හටගන්න හේතන. අපරිතස්සං සුඛං විහෙරති. බය නැති කෙනා සැපසේ වාසය කරනවා. මොනව නැති වෙයි කියලාද බය? අර මේගේ වහින්න කියලා බමුණෙක් කියනකොට කියන්නේ ඒ මේගේට වහින්න කියලා බුදුරජාණන් වහන්සේ. එතකොට හැම වෙලාවකදීම බවුන ගොවිතැන් ටික කරලා ඔක්කොම ටික හොඳට පැත්තකින් අරගෙන තියලා මේගේ වැස්සට කමක් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේත් කියන වැස්සට කමක් නැහැ. මොකද බමුණට දැන් නැති වෙන දෙයක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේට සියල්ලම නැති වෙන නිසා හට ගන්න දෙයක් නැති නිසා වැස්සට ගානක් නැහැ. එයාට බය වෙන්න දෙයක් නැහැ. මොන වැස්සක් ආවත් එයාට බය වෙන්න දෙයක් නැහැ. දැන් මුහුද ගොඩ ගලාගෙන එනකොට එයාට බය වෙන්න දෙයක් නැහැ. කොයි මාවද නැති වෙයි කියන්නේ. ඔගොල්ලෝ නම් බැරල් එකක් හරි හොයයි බහැලා එල්ලිලේ. ඔය කොයි මාවද නැති වෙයි කියන්නේ. එයාට මාව පණවන්න තැනක් නැතිකොට එයාට බය වෙන්න හේතු නැහැ. ඔය තමන්ට තමන් රැස් වෙන සිද්ධිය තුල ඔයගොල්ලන්ට ඊයේ ඉඳලා ජීවත් වුණ මම නැති වෙයි කියලා බයයි. අවුරුදු ගානක ඉඳලා හිටපු මම නැති වෙයි කියලා බයයි. ওই බය ඇති වෙන්නේ අපි බය ගැන කතා කරාට ওই බය කෙලෙසයක්. අපි බයයි කියලා කිව්වට ওই බය කෙලෙසයක්. ওই බය නැහැ රහතන් වහන්සේට. ওই බය බලන්න පුළුවන්. හැබැයි ඔක බලන්න පුළුවන් හොඳට පිටිපස්සෙන් බෆල් එකක්වත් දාලා තියන්න ඕනේ. එකපාර ලොකු සද්දයක් කරන්න ඕනේ. ඒකට ගැස්සිලා බලන්නේ නැද්ද කියලා. සමහර වෙලාවට එහෙම වෙනවා. දැන් බණ කියන්නේ එහෙම ගියාම මොකක් හරි කෙනෙක් අතින් වැරදීමක් කියලා මේ හොඳට බණ අහා ඉන්න වෙලාවට වැටෙනකොට ගැස්සිලා ගිහිල්ලා බලනවා පිටිපස්ස. ඒ ගැස්සෙන්නේ. බය අපි නොදැන අපි සද්දෙට ගැස්සෙන්නේ ආත්ම දික්තිය වැඩි අපිට ආත්ම දික්තිය නිසා. හැබැයි ওই ආත්ම දික්තිය උපරිම වැඩි මට්ටමටම ගිහපුවම එයාත් ටිකක් බය වෙන්නේ. මම බය නෝද එහෙම? ඒ සංකල්ප නිසා එයා බය වෙන්නේ අස්මිමානේ වැඩි නිසා ආජනීය ආශ්‍රය අකුණු හඬට හෙල්ලෙන්නේ නැහැ කියන්නේ. එයා මොන හයියෙන් අකුණක් ගැහුවා තේසර සිංහය අකුණු හඬට හෙල්ල ගැස්සෙන්නේ නැළු. ඒක මේ මම බය වෙනවද ඒකට? එයා එයා දකින්නේ ඒකෙන්. රහතන් වහන්සේ අස්මිමානේ සම්පූර්ණම දුරු කරපු නිසා. අය බය වෙන්න කෙනෙක් නැහැ. මගෙන්තර සද්දේ සද්දෙන්තර තමාවත් මනින්න හම්බෙන්නේ නැහැ. එතකොට දැන් සද්දය ඇහෙන මොහොතේ Taman ජීවිතේ වුණ බවට නුවණ උපද්දගත්ත රහතන් වහන්සේට මොන සද්දයටද බය වුනේ? බය වෙන්න කෙනෙක්වත් බය වෙන්න සද්දයක්වත් නැතිකොට සද්ද ජීවිතේ වෙලා තියෙනකොට සද්දෙත් එක්කම Taman ඉපදුන බව දැනගත්ත කෙනාට Tamanට Taman බය වෙන්න හේතුවක් නැහැ. අපිට අපිට අපි දකින්නේ නැහැ මේ Tamanමයි කියලා. ඇත්තටම අපි බය අපිට. අපි ඇත්තටම කැමති අපිට වගේම අපි ඇත්තටම බයත් අපිටමයි. ඇයි ඔය ස්කන්ධ ටිකට නෙමෙයිද ඔය උපද්දන තමන් බය වෙලා තියෙන්නේ. ඔය බය අපි අපිටමයි නැත්නම් වෙන කෙනෙකුට නෙමෙයි. අපි හිතුවට ඕක වෙන කෙනෙක් පැත්තට දැම්මට අපි බය අපිටමයි. ඉතින් ඕක අවබෝධ කරගත්ත රහතන් වහන්සේ තමන්ට තමන් බය වෙන්නේ නෑ. ඒක නිසා හැම වෙලාවකදීම එයා බය නැතුව ලෝකේ වාසය කරනවා සුඛං විහෙරති සුඛං විහෙරම් බික්ඛු තදංග නිබ්බුතෝති උච්චති ඒ කෙනාට කියනවා තදංග නිබ්බුතටපත් වන නිවුණ කියලා ඒ කෙනාට එතකොට නිවුණ කියලා කියන්නේ මේ කෙලෙස් පරිණිරවාණයෙන් නිවුණ තාම ස්කන්ධ ටික පරිණිරවාණයට ලක් කරේ නෑ ඒ කෙනා තදංග පරිණිබ්බුතෝ ඒ ටික ප්‍රහාණය කළා. හැබැයි ස්කන්ධ ටික නැවත නැවතත් පැවැත්වීම තියෙනවා. ගොඩක් වෙලාවට ගැටලුව තියෙනවා සමහර අය ওই ප්‍රශ්නේ අහනවා සමහර අය අහන්නේ නැතුව මෙතන හිර වෙන තැනක් කියලා හිතාගෙන ඉන්නවා. රහතන් වහන්සේ හැදාගන්නේ කොහොමද කියන තැන. අපි නම් කියනවා භවපච්චයා ජාති. භවය නිසා ඇති ඇති දේ විඳින්න ඇහැ හදනවා. දැන් රහතන් වහන්සේට භවය නිසා ඇහැ හදන්න බෑනේ. රහතන් වහන්සේට ඇති බව කියන එක දුරු වෙනවා රහතන් වහන්සේට ඇහැ හදන්නවා කියන එක ගැටලුව තියෙනවා. එතකොට හැම වෙලාවකදී මේක සම්මාදිට්ඨිපත්‍ය. සම්මාදිට්ඨි ප්‍රත්‍යයෙන් ඇත්ත ඇති හැටියට දකින්න තැනින් රහතන් වහන්සේට හැල්පක් දන්නේ. ඒකයි රහතන් වහන්සේට ඔය අද කතා කරන භවාංග හිතත් පණවන්න බෑ කියලා කියන්නේ. අපේ භවාංග හිත අපිට පණවන්නේ භවයේ අංගයක් බවට පත් ඇති බවට ගත්ත කම නිසා තමයි අපිට භවාංග චලන භවාංග උපච්ඡේද ద్వාරාවජ්ජන දක්වා යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට ඒ ඇති බවට ගත්ත කමේ ලක්ෂණය. හැබැයි රහතන් වහන්සේ ඔය ඇති බවට ගත්ත කමේ අවිද්‍යාව නිර්වශේෂයෙන් ප්‍රහාණය කරලා. ඒක නිසා ඇති දේ විඳින්න නෙමෙයි. අර දකින ඥාන දර්ශනීය උපදින්න පුළුවන් විදිහටම ඇහැ උපදිනවා. ඒ ඇහැ ඉපැද්දුවට රහතන් වහන්සේට ඒ ඇහැ ඒ නුවණට ඇහැක් විදියට හම් වෙලා නැහැ. ඒකයි තියෙන වෙනස. අපිට උපද්දපු අපි විසින්ම හදාගත්ත ඇහැ ඇහැම වෙලා ඇත්ත වෙලා තියෙනකොට රහතන් වහන්සේට මේ නුවණින්ම හදපු ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවටම නැවත නුවණක් ගෙනල්ලා දීලා. ඒක නිසා රහතන් වහන්සේට ඇහි පැවැත්මක් නැහැ. ඒක නිසා රහතන් වහන්සේ ඇහැ පරිහරණය කරන්නේ නැහැ. අපි ඇහැ පරිහරණය කරන්නේ නැහැ කියන මට්ටමින් නෙමෙයි මේ කතා කරන්නේ. මේ ඇහැ අපි රූප බලන්නේ නැහැ කියන දේ නෙමෙයි රහතන් වහන්සේගේ මට්ටමින් කතා කරන්නේ. අපේ මට්ටමින් පුද්ගල භාවයේ ඉඳලා අපි කතා කරන එක කොටිම කෝපෙට එහා පැත්තේ ඉඳලා කතා කරන අපිට රහතන් වහන්සේත් තව එක පුද්ගලයෙක්. ඒ පුද්ගල භාවයේ ඉඳලා කතා කරොත් ඇත්තටම රහතන් වහන්සේ රූප බලනවා. හැබැයි රූප බලනවා කියන එක රහතන් වහන්සේගේ පැත්තේ ඉඳලා කතා කළොත් රහතන් වහන්සේ කවදාවත් රූප බලලා නැහැ. ඇයි? අපිත් ඇත්තම කතාව රූප බලලා නැතිකොට ඒ රහතන් වහන්සේ ගැන 아무තෙන් කතා කරන්නේ. අපි රූප දැනගෙන තියෙනවානේ. අපි රූප බලපු මොහොත ගැන අපිට දැනගන්න විදිහක් නැහැ. ඒක ජීවිතේට බැහැ වෙලා. අපිත් රූපේ කෝප්පේ ඕගොල්ලෝ දකින්නවද මේ දැනගන්නවද? කෝප්පේ කියලා මේ දැනගන්න මොහොත අපිත් රූපේ දැකලා නැහැ දැනගෙන තියෙන්නේ. අපි වැරදිවට දැක්කතේ ඇත්ත විදිහට ගන්නකම තියෙන්නේ. රහතන් වහන්සේට ඕක ගැන හොඳට නුවණයි. ඒක නිසා දිත්තේ දිත්ත මත්තම් කරවල. දැක්ක දේ එතනින් ඉවරයි. එතකොට මෙහි හදාගත්ත කෝප්පේ ඉත්පදි නැතු ඉතුරු නැතුව නිරුද්ධ වෙන එක හම්බෙලා තියෙන්නේ. ඒක නිසා ඔය අපරියාපන්න භූමියම පනවන්නේ ආයතන දෙකකින්. ධම්මායතනය මනායතනය. මෙහෙම ඉපදිලා මෙහෙම නිරුද්ධ වෙන ධර්මතාවයක්. ඒක නිසා රහතන් වහන්සේට අනිත් ආයතන එකක්වත් පනවන්නේ. ඒ නුවණ නිසා. අපිටයි පණවන්නේ චක්කායතන සෝතායතන ගහනායතන කියලා ඔක්කොම පණවන්නේ යන්නේ. රහතන් වහන්සේට ඒ ආයතන ටික නෑ මන ආයතනේ ධම්ම ආයතනේ. ඒ ඒ තැන හටගෙන නිරුද්ධ වෙන මෙහි විඳින දේ ගැන නුවණක්. හැබැයි ඒකද ඉතුරු නැතුව නිරුද්ධ වෙන දැනට නුවණ. ඒ ආයතන දෙකේද Nirodhe සාක්ෂාත් කරගන්න. එතකොට ඒ කරුණු ටික පැහැදිලිද? මොකද ඔය අත්දීප සූත්‍රය තමයි ගොඩක් වෙලාවට අරගෙන මෙදන්න යන්නේ මේ රූපය වෙනස් වෙනවා කිව්වහම මේ සාර වශයෙන් ගන්නෙ නැති තැනටයි මේ අත්දීප සූත්‍රයේ කරුණු පැහැදිලි කරන්න කියලා. ඉතින් ඔය ටික වැඩිපුර පැහැදිලි කරන්න හිතන ඔයගොල්ලන්ට ළඟදී මම සාර වශයෙන් ගන්න එක අහන්න ලැබෙන නිසා ඉතින් ඔය ගැන පැහැදිලි කරලා තිබුණාම ටිකක් තේරුම් ගැනීමේ පහසුවක් තියෙනවා අහන කෙනෙකුට. ඉතින් නිකන් මග වරද්ද ගන්නවට වැඩිය හොඳයි නේ අපි දැන දැනත් ගියේ එකට කියලා හිතාගන්න මග වරද්ද ගත්ත දැන දැනත් කියන එතකොට හැම වෙලාවකදීම හිතන්න පැතිකඩක් වෙන්නේ මේ විදිහට ගත්තොත් මේ විදිහේ ප්‍රශ්න සමූහයකට පිළිතුරු සපයන්න වෙනවා. ඒක නිසා ඒක දැනගෙන ඉන්න එක වඩා හොඳයි. ඒ කියන්නේ ඔය සාර විදිහට ගැනීම තුළ මේ ඇති අනිත් ප්‍රශ්න ටිකට මොකද්ද සාර විදිහට ගන්නෙ? එතකොට අන්තිමේටම අහන්නේ අර ප්‍රශ්නෙම තමයි සාමාන්‍ය කෙනෙක් අහන ප්‍රශ්නෙම අහන අන්තිමේටම කතා කරන්න ගියාම. එතකොට එළියේ දෙයක් ඇත්තෙම නැද්ද? හා වර්ණ සටහනාවේ මොකෙන්ද? අපව අර සාමාන්‍යයෙන් ධර්මයේ අලුතෙන්ම ඉගෙන ගන්න නොදන්න කෙනා අහන ප්‍රශ්නෙම නැවත අහනවා. එතකොට එළියේ දෙයක් තිබ්බෙම නැද්ද එතකොට? මොකක්ද ඔයාව කියන්නේ? එතකොට ඔය කියන්නේ රූපේ නැහැ කියන්නේ කියලානේ. තේරෙන්නේ මේ රූපේ නැහැ කියනවා නෙමෙයි මේ හේතු ටික ඇති කල්ලි මේක පනවනවා හේතු ටික නැති වෙනකොට රූප නිරෝධය පනවනවා කියන එක. අපිට ඕනේ ඉරි තියනවා කියන්න. ඒක නිසා ඒක තියනවා තියෙනකොට තමයි මෙහි චන්දරාගය ඇති කරගෙන තියෙන්නේ කියලා. ඊට පස්සේ අනික් කාරණාව අපි විපාක වේදනාව ඔක්කොම විඳිනවා. හැබැයි රහතන් වහන්සේ විඳින්නේ චලංග සමන්නාගිත උපේක්ෂාවක්. ආයතන හයෙන්ම රහතන් වහන්සේ උපේක්ෂාව වෙදිනවා. කොහෙන් අරමුණක් ආවත් උපේක්ෂාව වටාපති උපේක්ෂාව නෙමෙයි රහතන් වහන්සේ දකින්නේ. මේ Nirodha තුල එළඹ සිටි උපේක්ෂාව. හැබැයි මේ වටාපත කියන එක සැපසහගත අරමුණක් වුණොත් රහතන් වහන්සේටත් වටාපත නැමැති සැපසහගත අරමුණෙන් මිදෙන්න බෑ. ඉතින් ඒකට නගන තර්කයක් දැන් සුවඳ આવොත් රහතන් වහන්සේට සුවඳ නැද්ද? එතකොට ගඳක් આવොත් රහතන් වහන්සේට ගඳ නැද්ද? දැන් එළියේ ඒ ගඳ එක දිගටම පවතින්නේ නැද්ද කියලා. මං කව ගඳ එක දිගටම පැවතුනත් අපි කොහොමද ගඳ එක දිගටම පැවතුනා කියලා දන්නේ කියලා. බේරවැව වටේටම මිනිස්සු ඉන්නවා. දැන් ගඳ තේරෙනවද ඒ දවස්වල නම් දැන් ගඳ නැහැ. දැන් ගඳ තේරෙනවද? නෑ. එතකොට ඒක ඒගොල්ලන්ට සාමාන්‍ය දෙයක් නේ අලුතින් ගියා අපිට තේරුණාට එතන ඉන්න කෙනාට ඒක ඒක එයාගේ ජීවිතේ ඒක එයාගේ නහය සාමාන්‍ය මට්ටම වෙලා. ඒක නිසා අලුතෙන් යාට ඒක ගන්ධායතනෙට ගැටලුවක් නැහැ. එතකොට කියන ඒක එයාගේ අකුසල විපාකයක් කියලා. බේරව ළඟ ඉන්න වෙන එක අකුසල විපාකයක් එතකොට. එතකොට ඒක අකුසල විපාකයක් නම් එයාට ඒ ගඳ එයා විඳින්න තියෙක අකුසල විපාකෙද එතකොට එයාගේ. එහෙම පණවන්න බෑ බාහිර භෞතික වස්තුව පැත්තෙන් අරගෙන ඒකයට පණ එහෙම පණවන්න බෑ. ඒක අකුසල විපාකයක් කියලා පණවන්නේ කොහොමද? අපිට හැම වෙලාවකදී මේන ගඳ සුවඳ අකුසල විපාක ප්‍රත්‍යයෙන් හැදෙන ගඳ සුවඳක් නෙමෙයි මේ. ඒ ආරම්භය අපි මෙහි ඇති කරගන්න ධර්මතා ටික අනුවයි අපිට නව කර්ම ටික හැදෙන්නේ. ඒ හැම කර්මයේම හේතු වෙන්නේ අපිට නහය හදන්න හේතු වුණ ප්‍රවෘත්ති කර්මයක් යනවා එක දිගට ප්‍රතිසන්දි කර්මයේ වෙනයි කුසල කුසල හේතුවෙන් හදන. හැබැයි මේ මොහොතේ ප්‍රවෘත්ති කර්මය හැම වෙලාවකදීම භවේමත් හදනන් අරගෙන යන දෙයක්. ඒකයි මේක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා කිව්වේ. ප්‍රතිසන්දිය හැම වෙලාවකදීම තණ්හාවෙන් හදන දෙයක්. තණ්හා මූලිකව හැදුවේ ඒක. පටිසමුපාදේ තණ්හා මූලිකව අවිද්‍යා මූලිකව කියලා දෙකට බෙදනවානේ. අවිද්‍යා මූලිකය හැම වෙලාවකදීම මේ මොහොතේ ප්‍රවෘත්ති අරගෙන යන්නේ අවිද්‍යා මූලිකයෙන්. අරක තණ්හා මූලිකව. එතකොට එයාට පණවන්න පුළුවන් අකුසල විපාක කුසල විපාක. හැබැයි මේක යන්නේ අවිද්‍යා මූලිකව. ප්‍රවෘත්ති අරගෙන යන්න දැන්. එතකොට ඒක පණවන්න බෑ කුසල විපාකද අකුසල විපාකද කියලා. හැම වෙලාවකදීම ඒ අරඹය මෙහි හදාගන්න එකට කැමතිද අකමැතිද කියලා. දැන් දුරියෙන් සුවඳ එනවා කෙනෙකුට එතකොට කුසල විපාක වෙන්න ඕන කිසි කෙනෙකුට අකුසල විපාක වෙන්න ඕනේ නැහැ ගන්ධය ආවේ ගන්ධයේ විදිහට ඒකට කැමති වෙන අකමැති වෙන එක අපි තුල හදාගත්ත දේ අපිට ගහන ආයතනේ හැම වෙලාවෙම උපේක්ෂා සහගතයි ගන්ධයේ තිබුණේ නැහැ සැප දුක් හදලා දෙන ගතිය ඒක නිසා අපිට හැම වෙලාවකදීම වස්තුව පැත්තෙන් නම් මනින්න බෑ ආයතන ටික හදාගන්න පැත්තෙන් විතරයි අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ හැම මොහොතකම. එතකොට ආයතන ටික හදාගන්න පැත්තෙන් කියලා කියන්නේ මේ වටාපත ගැන හිතලා සතුටු වෙනකම රහතන් වහන්සේට නැහැ. ගන්ධය ගැන හිතලා සතුටු වෙනකම රහතන් වහන්සේට නැහැ. ඒ සැපසහගත ඒ ගන්ධය විඳින්න කම රහතන් වහන්සේට නැහැ. ඒ කියන්නේ ඒකේ සැප තේරෙන්නේ නැහැ කියලා. ගන්ධයේ සුවඳ තේරෙන්නේ නැහැ කියලා. සුවඳ ජීවිතේ වෙලා නම් තමන්ගෙන් තොර සුවඳ සුවඳෙන් තොර තමනුත් හම්බෙන්නේ නැහැ කියන කතාවක් මේ කියන්නේ. මේක හොඳට දකින්න. තමන්ගෙන් තොර සුවඳත් සුවඳින් තොර තමනුත් හම්බෙන්නේ නැහැ. අපිට මගෙන් තොර සුවඳ හම්බෙනවා. ඒකවල සුවඳ විඳින මම ඉන්නවා. දැන් මට ඒ සුවඳ විඳින්න ඕනේ හැම වෙලාවකදීම. එතකොට ওই සුවඳ නැති වෙනකොට මට පුද්ගල භව අනුව දුක විඳින්න පුළුවන්කම තියෙනවා. ගඳ එනකොට මට දුක විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් රහතන් වහන්සේට අන්න ওই පුද්ගල භව දුර වෙලා. ඒ පුද්ගල භව දුරු කරගන්න පුළුවන් උනේ ඒක ඥාන දර්ශනයක් නුවණක් නිසා. සුවඳ හැදෙන මොහොතේදී තමන්ගෙන් තොර සුවඳ සුවඳින් තොර තමන්වත් හම්බෙන්නේ ඇයි ඒ සුවඳ විඳිනවා කියලා විඳින බවට හම්බෙන චිත්තචෛතසික ටික නම් තමන් උනේ. ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වුණා නම් චිත්තචෛතසික ටික. එතකොට දැන් මේ චිත්තචෛතසික ටික හටගෙන නිරුද්ධ වුණ ටික තමන් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නම් එතකොට ඒ ගන්ධේම නෙමෙයි තමන් වෙලා ඉතුරු නැතුව නිරුද්ධ වුණ බවට මේ නුවණ තියෙන්නේ. තමන්ගේ ලක්ෂණ ටික නිරුද්ධ වුණ බවට නුවණ තියෙන්නේ. එතකොට තමන්ගෙන් තොර ගඳ සුවඳ විඳින්න ගිහිල්ලා තමන්ව හදාගෙනත් නැහැ ගඳ සුවඳ හදාගෙනත් නැහැ රහතන් වහන්සේ. ගඳ සුවඳෙන් මිදිලා. ඒක නිසා ඒකට කැමති වෙන්න ගිහිල්ලා නැහැ. ඒක උපේක්ෂා සාගත වෙලා. අපිට ওই උපේක්ෂාව නැහැ. අපි කැමති වෙනවමයි. අපි අකමැති වෙනවමයි. හේතුව මම ඉන්නවා. ගන්ධ එළියේ තියනවා විඳින මම ඉන්නවා. මෙතෙන්ට ගැටුණ ටිකයි විඳින්නේ. ඒනට ඒ විඳින අපි හිතනවා ඒ ගන්ධ එළියේ තියනවා කියලා. දැන් එළියේ තියෙන දේ විඳින්න පුළුවන් මම මෙතන ඉන්නවා. දැන් ওই මම එළියේ තියෙන දේ විඳිනවා. දැන් ඔන්න අපිට මේ යුද්ධය කරන්න පුළුවන්කම තියෙනවා. මට ගන්ධය ගැන සතුටු වෙන්න පුළුවන්, මට පුළුවන් ගන්ධය ගැන දුක් වෙන්න. එතකොට රහතන් වහන්සේ ඔන්න ওই මානසික මට්ටමින් මිදිලා. මොකද ගොඩක් කලාවට නගන තර්කයක් රහතන් වහන්සේට ගඳ සුවඳ දැනෙන්නේ නැද්ද එතකොට? රහතන් වහන්සේට රස තේරෙන්නේ නැද්ද එතකොට? නෑ රස දැනෙනවා. හැබැයි ඒ රස තමන් වුණ බවට නොනයි. දිව Tamannan උනේ. දිවත් එක්කනම් රසය ඉපදුනේ රසත් එක්කනම් දිව ඉපදුනේ ඒක ඉතුරු නැතුව නිරුද්ධ නම්. ඒ අනුව රස මොකද්ද කියන එක හදාගත්තේ මේ පැත්තේ නම්. ඒ මෙහි හදාගන්න වෙලාවේදී අර රසය නැහැනේ. හිතේ නාම ධර්ම ටික හැදෙන මොහොතේදී ඒ රසය තියනවද? නෑ ඒ රසය නිරුද්ධ වෙලා ඉතුරු නැතුව නැති වෙලා. නැති වුණු තැනක තමයි ඒ රස ගැන හිතනකම තියෙන්නේ. ඒකට තමයි හොද්දේ රස ගෙනල්ලා දුන්න තැන. මේ පැත්තෙන් ඇතිකලේ හොද්දේ රස ටික. එතකොට හැබැයි අර දිවයි අර ගැටුණ රූපේ ඉතුරු නැතු රස රූපේ නිරුද්ධයි. මේ දැනුම ඇති කරනකොට. එතකොට ඒ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මෙහි ඇති බවට ගත්ත මානසිකාරයේ නිසා යා ඒක දැක්කේ එළියේ තියෙන දේ හැටියට. ඔය එළියේ තියෙනකම නැති කරපු රහතන් වහන්සේ හැම වෙලාවකදීම දැක්කේ දිවේ රස රූපේ ඉතුරු නැති Nirodha. ඒක නිසා දැන් ඇලුනේ මොන රසටද? වින්දි මොන රසද? ඒ මොහොතේ හැදුණු දිවයි ඒ මොහොතේ නිරුද්ධ වුණු රසයි හම්බෙන රහතන් වහන්සේට කොයි මොහොතේ තිබුණ රස ගැනද ඔය සැප වින්ද කියලා කතා කරන්නේ? ඔය සැපට සැප වින්දේ කවුද කියලා අහන්නේ රහතන් වහන්සේට හොද්දේ රස දැනුන්නේ නැද්ද කියලා අහන රහතන් වහන්සේකෝ ඔය රස විඳින බවෙන් තොරව රහතන් වහන්සේ හිටියද? ඔය ටික පණවන්න බැරි වෙනවා රහතන් වහන්සේගේ නුවණට. ඔය හොද්දේ රස විඳින්න රහතන් වහන්සේ ඉඳලත් නැහැ හොද්ද තිබිලත් නැහැ. ඒකයි ඇත්තම කතාව රහතන් වහන්සේට. එතකොට ඔය හොද්දේ රස විඳින කෙනයි හොද්දයි කියන දෙකම නැහැ ඒ නුවණට. ඔය දෙකම තියෙන අපි තමයි කතා කරන්නේ රහතන් වහන්සේට ඒකට හොද්දේ රස විඳින්නෙම නැද්ද කියලා. මනුස්සයෙක්ගේ ඒ ආකාරයට මොනවද කියන එක වේදනාව අනුසාරයෙන් නෙවෙයිමක් කියන හිතේ කන්නේ පොදුට උපේක්ෂාව ආරක්ෂාව කියන ඔව් ආර්ය උපේක්ෂාව කියන තැනම හිත පිහිටන චලංග සමන්නාගත උපේක්ෂාව කියන තැන. ඒ චලංග සමන්නාගත උපේක්ෂාව ගෙනල්ලා දෙන්නේ නිකන් නෙමෙයි. අර Nirodhe පෙන්නන කම නිසා. දැන් රස පණවන්නත් තැනක් නැත්තම් තමන්ව පණවන්නත් තැනක් නැත්තම් එතකොට ඒ ආරම්භය උපේක්ෂායිනේ. ආය මොකද්ද ඒ ගැන සැපවත් දුකවත් ඇති කරන්න තියෙන්නේ. සැප දුකත් අදුක්කම සුඛ කියන දෙක එකක් මේ තුනම ඇති කරන්න හොද්දක් හම්බෙලත් නැහැ. ඔක විඳින්න තමන් හම්බෙලත් නැත්තම්. ওই දෙකම ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මෙහි හැදුන දේත් Nirodhe සාක්ෂාත් කරන රහතන් වහන්සේට කොයි මොහොතේ තිබ්බ හොද්දද රස කොයි මොහොතේ හිටියේ Taman දෙක වින්දේ. ওই දෙකම පණවන්න තැනක් හම්බෙන්නේ නැහැ නුවණට. ඒක නිසා රහතන් වහන්සේ හොද්දෙනුයි කෙනාගෙන මිදිලා. මේ හොද්දයි කෙනා ඉන්න අපි කතා කරනවා රහතන් වහන්සේ හොද්ද රස විඳින්නෙම නැද්ද කියලා. මේ බලනකොට අපි ඉන්න හොද්දයි තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්න ගැටලු තියෙනවද ඒකට ඒ ටිකෙන් අහන්න. සමහරවිට අර විපරිණාම දුක කියන කෙනෙකුට දැන් අපිට දුකක් තිබුණා නම් මේක දැන් අපි මේ දෙවියන් කියනවා අපි දෙවියන් කියනවා කියලා බලාපොරොත්තු වෙන්නේ කන්නාගේ දැසනම් ඒක නැති වෙලා තියෙනවා. ඔව් එතකොට ඒක සැපයි. හැබැයි ඒ සැප සම්පූර්ණම අර සමුදේ මත පදනම් වෙච්ච එක. දැන් සම්පූර්ණම අපිට ඔය සැප හදලා දෙන්න මූණ සහ ගෙඩිය කියන දෙකම එළියේ තිබ්බා. අපිට මූණ කියන එකත්, gediy කියන එකත් හම්බුන් නැත්නම් ඉතුරු නැතුව වර්ණ සටහනේ නිරුද්ධ වුණ තැනක මෙහි හදාගත්ත දේත් ඉතුරු නැතුව නිරුද්ධ වුණ බවට හම්බුණා නම් අතීතේ තිබුණු gediy දැන් නැහැ කියන්න අතීතේ gediy තිබුණාද අපිට? කොයි මොහොතේ gediy ගැනද ඔය කතා කරන්නේ? කොයි මොහොතේ කෙනාද ඔය කතා කරන්නේ? මෙහි ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක කොයි රූපේ ගැනද ඔය gediyak කියන කතා කරන්නේ අපි? අපිට ඒක පණවන්න තැනක් නැති වෙනවනේ. වර්ණ සටහන ඉතුරු නැතුව නිරුද්ධයි නම් වර්ණ සටහනේ පතිත වුණ ආලෝකයෙන් අපිට gediyak කියන දේ ආවෙන්නේ නැත්නම් අපි gediye විඳලා තියෙන අපේ මනසින් නෙමෙයිද සම්පූර්ණම. එතකොට මනසින් හදාගත්ත gediy නෙමෙයිද දැන් ඔය හොඳයි කියලාත් නැවත එන්නේ. ඒ ඒ මනසේ හදාගත්ත gediyeම නෙමෙයිද දැන් හොඳයි කියලාත් අපි හිතන්නේ. එතකොට දැන් අපිට හැම වෙලාවකදීම ඔය විපරිණාමය කියන දේ හදලා තියෙන්නේ මේ පැත්තෙන් හදපු මේ ගැට ගහන දේ මත. එතකොට ඔය විපරිණාමය කියන එක එළිය පැත්තෙන් දකින්න ගියොත් හැම වෙලාවකදීම දුකයි සැපයි කියන දෙකම හම්බෙනවා අපිට. gediya හොඳ වුණ දුක විඳින්නත් පුළුවන්, gediya ඇති වෙන gediya හොඳ වුණ සැප විඳින්නත් පුළුවන්, gediya ඇති වෙන දුක විඳින්නත් පුළුවන් අපිට. ඇයි මේ දෙකම එළිය හම්බෙනවා. හැබැයි මේ හම්බෙන්නේ නිත්‍ය සංඥාව මත පදනම්ව. දැන් මට පුළුවන් gediya ගැන කතා නොකර gediyen මිදෙන තැනට යන්න. අපිට පුළුවන් මූණට තණ්හා නොකර ඉන්න ඕක සාර වශයෙන් ගන්නතු මේක ස්වභාවය මේකයි කියලා හිතලා. හැබැයි ඒකෙන් මම ඇලෙන්න තියෙන හේතුව නැති උනේ නැහැ. ඇයි මට ඇලෙන්න හැම වෙලාවකදීම මූණ හම්බෙනවා එළියේ. එළියේ හම්බෙන මූණ තුල හැම වෙලාවකදීම මට මාව මෙහි ඉන්නවා සහ මූණක් පේනවා. මූණ බලන්න පුළුවන් මම ඉන්නවා. දැන් හැම වෙලාවකදීම මෙයාට දකින්න පුළුවන් මූණ තියනවා කියන තැන නিত্য වුණ මූණ කියන සංඥාව තියෙනවා. රූපේ අනාත්මයි කියන තැන අනිත්‍යයි කියන තැන එයාට එළඹ සිටලා නැහැ. ඒ නැති බව නිසා එයාට නিত্য බවට එළඹ සිටි බව තියෙනවා. දැන් ඕගොල්ලන්ට ඔක්කොටම මතක් කරගන්න පුළුවන් තමන්ගේ මූණ. කන්නඩිය හැරි මතක් කරගන්න ඕන මූණ කියලා හිතාගෙන. දැන් අපි ඔන්න මූණ කියලා මතක් කරගන්න. අපි මේ මතක් කරගන්නේ වර්ණ සටහන් ටික. එතකොට වර්ණ සටහන මතක් කරගන්න අපි හිතා ගන්නවා මූණ මතක් කරගත්තයි කියලා. දැන් ඒ වර්ණ සටහන මේ මොහොතේ තියෙන එකද? මේ මොහොතේ නැති ඉතුරු නැතුව නැති වුණු වර්ණ සටහන ගැන හිතලා නෙමෙයිද මේ මූණ ගැන මතක් කරගන්නේ. දැන් අපි gediyak තියෙන මූණ මතක් කරගන්නවා. ඒද අපි අපේ මනස ගැන නෙමෙයිද ඔය මතක් කර කර දුක් විඳින්න යන්නේ. අපි අපේ මනස ගැන හිත හිතයි සැප විඳින්නෙත් ලෝකේ දුක විඳින්නේ. හැබැයි ඒක අපි දාන්නේ භෞතිකයේට එළිය පැත්තට. එතකොට තමයි අපිට ලෝකේ අනුව සැප දුක විඳින්න යන්නේ. අර ඊයේ කෙනෙක්ට වගේ. ඇත්තටම අපිට සියලුම දේ සම්පූර්ණ සැප තියෙනවා නම් ඇයි නිවන් දකින්න යන්නේ කියලා. ඇත්තටම ඇයි නිවන් දකින්න යන්නේ? මන්නම් කොහොම මට නම් නිවන් දකින්න ඕනේ කියලා. මොකද කියන්නේ? මං කොහොම මට නම් නිවන් දකින්න ඕනේ නැහැ කියලා. මට නම් නිවන් දකින්න කිසිම උවමනාවක් නැහැ. මං කොහොම මට ඕන එක දෙයයි. මේ මෝඩ ගමන් ටිකක් අයින් වෙන්න. රත්තරනොත් විඳිනවා ඒ රත්තරන් විඳින මානසික මට්ටමේම අපි ජීවත් වෙනවා එතකොට පාරායිනේ තියෙන වැල්පොටක් හරේ දාගෙන ගියොත් කෙනෙක් අපි කියනවා පිස්සු කියලා. ඉතින් ඒ වැල්පොට ඒ මනුස්සයට වටිනවනේ. දැන් රත්තරන් මාලේ අපිට නෙමෙයිද වටින්නේ? අපි නෙමෙයිද වටිනාකම දුන්නේ? ඒකේ වටිනාකම මට වටින නිසා මම දාගෙන යනවා. වැල්පොට වටින මනුස්සයා වැල්පොට දාගෙන යනවා. දැන් යාට ඒක වටිනවනේ අපිට නොවටුනට. ඉතින් එතකොට මේක වටිනවා කියලා කියන්නේ මේ මට තියෙන පිස්සුව ලෝක සම්මතයි. මේ මානසික රෝගෙට සීල් එක ගහලා ලෝකෙම සම්මතයි මේක. ඒක නිසා අපිට මේක ලෝක සම්මත මානසික රෝගය නිසා ඔන්න මම රත්තරන් විඳිනවා. දැන් අරක ලෝක සම්මත නෑ. නමුත් ඇත්තටම මේ අනිත් අයත් වටිනවා කියලා හිතනවා කියලා හිතාගෙනනේ මම මේ ඉන්නේ. නැත්තම් ඇත්තම කතාව එයයි මෙයයි දෙන්නම එක සමානමනේ. එතකොට ඔය රත්තරන් විඳින ඔය මෝඩ මනසින් මිදෙන්න තිබුණා නම් මට ඒ ඇති මට නිවන් දකින්න ඕනේ ඔය ඔය මෝඩ කමින් මිදෙන්න තිබුණා නම් ඒක ඒකේ වරදක් නෑනේ. සසරේ දුකත් පසකින් ලැබේවා. ඔය මෝඩ කමින් මිදෙන්න තිබ්බනම් මේ මෝඩෙක් කියලා ඉපදිලා මෝඩෙක් කියලා මැරිලා යන්න ඕනේ නෑනේ ඔය මෝඩ කමින් මිදෙන්න තිබ්බනම් නෙවෙයි ඇති කියලා. ඒක නිසා අපිට දැන් හැම වෙලාවකදීම ඇති බවට ගත්ත සංකල්පයේ මතනේ දැන් අනිද්දී ගැන හිතලා ඇති කරගන්න සංකල්පයේ මතයි අපිට ඒක සැප හෝ දුක බවට පත් වෙන. අපි අපිට තුවාලයක් තියෙනවා. තුවාලය කියන එකේ දුක වේදනාව අපි විඳිනවා. දැන් ඇත්තම කතාව තුවාල වේදනාව විඳින තුවාල වේදනාව දැනෙන මොහොත වෙනකොට අපිට ඇත්තටම වින්දේ තුවාල වේදනාව. කය පරිහරණයෙන් එන උපන් වේදනාව වින්දා. හැබැයි මේ වේදනාව අපිට ගෙනල්ලා දුන්නේ මේ අඩි 5ක 6ක ඇඟක මේ අතේ මේ ඇඟිල්ල කැපුණ එකේ මේ තුවාල වේදනාව දැනෙන්නේ. එතකොට ඔය එකම වේදනාව දෙපැත්තකින් වින්දා. මේ ඇඟට අතපය හදලා අතේ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාවක් කියන දෙකම වින්දා. දැන් ඔය ඇඟිල්ල තුවාලේ හොඳ වෙන එකත් අපිට විඳින්න පුළුවන් දෙකකින්. කොහොමද? අපිට විඳින්න පුළුවන් තුවාලේ හොඳ වුණා කියලා හිතලා විඳින්න පුළුවන්. අනිත් එක නම් අපිට විඳින්න බෑ ඇත්තටම. ඇත්තම කතාව ඒක නෙමෙයි. දැන් ඔළුවේ කැක්කම හොඳ වුණා කියලා ඔයගොල්ලෝ ඔළුවේ කැක්කම හොඳ වුණා ඔළුවේ කැක්කම විඳිනවද? දැන් ඔයගොල්ලන්ට 아무තු සැපයක් තියෙනවද මට ඔලුව එකක් කොහොමද හොදලා තියෙන්නේ කියලා. සැපේ නැන්නේ. දැන් ඔයගොල්ලන්ට තුවාලේ නැහැ කියලා ඔයගොල්ලන්ට 아무තු සැප තේරෙනවද? තුවාලේ නැති වුණු සැප ඔයගොල්ලෝ විඳින්නේ මනසින් විතරයි කියලා ඔයගොල්ලෝ දන්නවද? දැන් ගන්න නිර්ණායකයක් තමයි සාමාන්‍යයෙන් ඔළුව කැක්කුම තියෙන ඔළුව කැක්කුම අනිත්‍ය වුණොත් ඒක සැපයිනේ කියලා. නෑ ඔළුව කැක්කුම අනිත්‍ය වුණොත් සැප ඇවිල්ලා නැහැ. ඔළුව ඇත්ත කරගත්ත කම නිසා ඔළුවේ කැක්කුම නිත්‍ය කරගත්ත කම නිසා හිතේලා හිතලා මට අච්චර වේදනාවක් තිබ්බ දැන් මේ තිබ්බ වේදනාව දැන් නැහැ. ඒ මත නෙමෙයිද ඔයගොල්ලන්ට විඳින්න වෙන්නේ. එතකොට ඒ ඔයගොල්ලෝ ඉඳලා තියෙන ඔයගොල්ලෝගේ මානසික සංකල්පෙ නෙමෙයි මේ විඳින්න ගිහලා තියෙන්නේ. ඔළුවේ කැක්කුම හොඳ කාටවත් විඳින්න බෑ. තුවාලේ හොඳ වීම කාටවත් විඳින්න බෑ. මොකද එහෙම වුණොත් ඕගොල්ලෝ කියනවා කාය සම්පස්සයෙන් තොරවත් කාය සම්පස්සේ උපදිනවා කියලා. ඔට්ටබ්බෙන් තොරව කාය සංපස්සේ උපදිනවා කියනවා. තුවාල වේදනාව ලැබුණේ ස්පර්ශපත්තෙන් හදාගත්තු තුවාල වේදනාවනේ. එතකොට මේක හොඳ වුණ සැප ඕගොල්ලෝ දැන් විඳිනවා නම් ඔගොල්ලන්ට තුවාලේ හොඳ වීමේ ස්පර්ශයක් කයට දැනෙන්න ඕනේ. එහෙම ස්පර්ශ ලෝකේ නැහැනේ තුවාල හොඳ වීමේ ස්පර්ශ කියලා. ඒක විඳින්න පුළුවන් ඔයගොල්ලන්ට මනසින්. මට මෙච්චර තුවාලයක් තිබ්බ දැන් ඒක හොඳයි. දැන් එතකොට ඔගොල්ලෝ විඳලා තියෙන සම්පූර්ණම මේ එකම වේදනාව ඔගොල්ලෝ දුක විඳලා තියෙනවා දෙපැත්තකින් හැබැයි හොඳ විඳලා තියෙන එක පැත්තකින් විතරයි. ඒක සම්පූර්ණ මනෝ සම්පස්යෙන් ඔගොල්ලෝ විඳලා තින්නේ. කය පරිහරණයෙන් එන වේදනාව දෙකකින් විඳලා තියෙනවා ඔගොල්ලෝ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු වේදනාව සහ මනසින් හැදුණු වේදනාව. හැබැයි මේ මොහොතේ ওই වේදනාව දැනෙන මොහොතේ ඇත්තටම වේදනාව ඔයගොල්ලෝගේ ජීවිතේ වෙච්ච තැනක්. ඒ වේදනාව දැනෙන බව තමන් වෙලා තිබුණේ මොහොතේ. තමන්ගෙන් තොර කලේ ඔය කය හදපු වෙලාවේ. මගේ ඇඟේ ඇඟිල්ලේ වේදනාව කියලා තමන්ගෙන් තොර වේදනාව පෙන්නුවේ නව කර්ම හදාගත්ත තැන එක. ඒක තමයි කෙලෙසේ. හැබැයි රහතන් වහන්සේට තමන්ගෙන් තොර වේදනාවක් වේදනාවෙන් තොර තමන්වත් හම්බෙන්නේ නැහැ. ඒක නිසා රහතන් වහන්සේ හැම වෙලාවකදීම ඔය කාට ඇති වුණ වේදනාව ගැනද දැන් රහතන් වහන්සේ කතා කරන්න යන්නේ. ඒ මොහොතේ මේ තප්පරේ ඇති වෙන වේදනාව නම් ඒ වේදනාවම තමන් වෙලා ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා නම් තමන් වූ ස්කන්ධ ටික මත ප්‍රකට කරපු වේදනාව හම්බෙන රහතන් වහන්සේ මොන වේදනාවද නැති කරගන්න ඕනේ කියන්නේ. රහතන් වහන්සේට නැති වෙන්න තමන්ගෙන්තර වේදනාවකුත් තමන්වත් වෙනම හම්බෙලා නැහැ. ඒක නිසා රහතන් වහන්සේ එකම දුක දෙආකාරයකින් ඉඳලා නැහැ. අපි වෙනම හම්බෙන නිසා ඒක අපි දෙකක් කරලා විඳින්නේ. රහතන් වහන්සේ කය පරිහරණයෙන් එන වේදනාව විඳින්නේ නැහැ කියනෝ නෙමෙයි ඒක දැනෙනවා. හැබැයි කයේ වේදනාව කරගෙන ඒක විඳින්න යන්නේ. ඒ කෙලෙසෙන් මිදිලා. එතකොට රහතන් වහන්සේ කොයි වෙලාවේ තිබුණ gediyen රහතන් වහන්සේට වේදනාව ඒ වෙලාවේ ඒ ස්පර්ශයේ වේදනාව වෙලා. අපි මූණේ gediye විඳින්නේ වේදනාවද මූණද විඳින්නේ. අපි වේදනාවන විඳින්නේ. වේදනාවට gedi තිබුණද? වේදනාවට මූණ තිබුණද? වේදනාවට මූණ සහ gediy කියන දෙකම නොතිබුණු තැන. අපි විඳ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු වේදනාව. හිතෙන් ගෙනල්ලා දීපු ටික තමයි මූණ gediyak කියන්නේ. දැන් මූණයි gediyයි සම්පූර්ණව මනසින් අරගෙන මූණේ වේදනාව අපි විඳා. එකම වේදනාව දෙක දෙආකාරයකින්. දැන් අපිට රහතන් වහන්සේට මූණක් නැහැ gediyක් නැහැ. හැබැයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු වේදනාව විතරක් තියෙනවා. ස්පර්ශ නිරෝධයෙන් නිරුක්තයි. ඒක නිසා රහතන් වහන්සේට දැන් ඒ ඒ මොහොතට හටගෙන ඒ ඒ මොහොතට නිරුද්ධ වෙන වේදනාවක් ඇති කලදී කොයි වේදනාව නිරුද්ධ වුණා කියලාද රහතන් වහන්සේ gediye හොඳ වීමේ සැප විඳින්න හදන්නේ. අපි හම්බුනේ දැන් මෙහි gediye හොඳයි කියලානේ අපි හිත හිත විඳින්නේ. ඒ වේදනාව මූණේ දැකපු නිසානේ. දැන් මූණයි gediyai නැතිකොට මූණයි gediy කියන දෙකම නැතිකොට රහතන් වහන්සේට ස්පර්ශයේ ඉතුරු නැතුව Nirodhe දකින රහතන් වහන්සේ කොයි gediyද හොඳ වුණා කියන්නේ. පහන් දැල්ල ගන්නවා. කොයි පහන් දැල්ලද නිවුණ කියන්නේ අපි? දැන් කොයි වෙලාවේ හැදුණු වේදනාවද නැති වුණා කියන්නේ. ඒ ඒ මොහොතේ ස්කන්ධ ටිකෙන් ප්‍රකට වුණ වේදනාව ඒ ඒ මොහොතේ බිඳිලා ගිහිල්ලා. කොයි තප්පරේ කොයි මොහොතේ තිබුණ වේදනාවද දැන් අනිත්‍ය වුණා කියන්නේ. එතකොට සැපයක් පණවන්න දුක්ඛ වූ අනිත්‍ය දෙයක් පණවන්න දෙයක් නැති වෙනවා යාට. එයාට නිරෝධයක් මිසක එළඹ සිටින්නේ හැම වෙලාවකදීම එයාට නිරෝධය තුල සැපක් නැති කරලා දුකක් නැති කරලා ලෝකෙ තුල. ඒ දෙකෙන්ම මිදිලා. එතකොට අන්න ඒ අර්ථය ඇතිව තමයි හැම වෙලාවකදීම අපරිහාපන්න භූමිය සහ රහතන් වහන්සේ කියන තැන මනවන්නේ. එතකොට ඒ කාරණා ටික අපි ඒ විදිහට බෙදලා දක්වමු ප්‍රශ්න ගැටලු තියෙනවා නම් හවස මෙතන ලියලා තියන්න හවස තියෙන ධ්‍යාන ටික ගැන කතා කරන්න ඒක ටිකක් ලොකු පාඩමක් වෙනවා ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ලියලා තියන්න අපි හවස වරුවේ ඒ කියන්නේ ධ්‍යාන ටික කරොත් හොඳයි කියන අදහස ආවේ මේ අද තියෙන සංකල්පමේ රටාව සහ ධ්‍යාන ගැන හිතාගෙන ඉන්න සංකල්පමේ රටාව සහ මේ ශාසනීය ධ්‍යානය පනවන්නේ කොතනින්ද? දැන් ආර්ය ධ්‍යානය සහ අනාර්ය ධ්‍යානය කියන එකේ ලක්ෂණ ටික මොනවද? ඒ ටික අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ආර්ය ධ්‍යානය කියලා පනවලා තියෙන්නේ අනාර්ය ධ්‍යානය නෙවෙයි. එතකොට ඒක ගැටලුවක් වෙනවානේ. අන්තිමේටම බුදුරජාණන් වහන්සේ නෙමෙයි බුද්ධත්වයට පත් වුණා කියන්නේ අන්තිමේටම ආලාර කාලාම උද්දකරම් පුත්තල බුදු වුණා කියන්නේ නෙවෙන්නේ අපිට. ඒ ප්‍රථම ධානයේ නිවන වුණොත් ဒုတိ ය ධානයේ නිවන වුණොත් ඒක නිසා අපි ඒක තේරුම් ගන්න වෙනවා ආලාර කාලාම නෙමෙයි ඉස්සෙල්ල බුදුනේ බුදුරජාණන් වහන්සේ කියන එක. ඒක නිසා ওই ටිකේ වෙනස ගැන අපිට කතා කළොත් හොඳයි කියලා හිතුණා. ඒක ඔයගොල්ලෝගේ භාවනාවට සහ ජීවිතේටත් කොහොමද ප්‍රායෝගික වෙන්නේ කියන කාරණා ටික ඔස්සේම අපි කතා කරමු. එතකොට තමන්ගේ ජීවිතයට අදාළ නොවන දෙයක් නෙමෙයි දැනටත් අදාළ කරගන්න පුළුවන් සහ ඉස්සරහටත් අදාළ වෙන දෙයක් හැටියට අපි කතා කරමු වෙනවා. මෙතන සම්මයි.